වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරලා අද දවස පුරාවට ඒ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න. ඉතින් පින්වත් සීලු දෙනා උත්සාහවත් වෙන්නට ඕනේ අද දවස පුරාවටම තම තමන්ගේ හිත කය වචනය රැකගෙන තමන්ගෙන් තව කෙනෙකුට කුසල ධර්මයන්ට බාධාවක් නොවන ආකාරයට අනුන්ගෙන් තමන්ටත් බාධාවක් නොකර ගන්න ආකාරයට ඊ타මත්ම වමනාවෙන් මේ ප්‍රතිපත්ති ශාසනය තුල යෙදෙන්න. ඉතින් මේ ප්‍රතිපත්ති ඒ ධර්මයට උපකාර වන ඊට වටිනා ධම් ටිකක් අද දවසේදී මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මට මතක් කරන්නට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අද දවසේදී මම පෙන්නලා දෙන්න උත්සාහවත් වෙන දහම් කරුණු ටික බොහෝ සෙයින්ම ගැඹුරුයි. ඒ වගේම ඒ ධර්මය ඍජුවම ලෝකෝත්තර මාර්ගය උපදනවා. කෙනෙකුට අද මම මේ පෙන්නලා දෙන ටික කියලා දෙන ටික තේරුම් ගන්න පුළුවන් වුණොත් එපමණකින්ම මේ සසර යහට මේ ජීවිතයේදීම අවසන් කරන්න පුළුවන් කියලා Tamanටම දැනගන්න පුළුවන්. මගේ මම මේ කතා දේශනා කරන දහම් පරයයන් දහම් කරුණු මේ පින්වත් අය සමහර විට අවුරුදු ගානක් ඉඳලා ගොඩාක් ශ්‍රවණය කරනවා. මම හිතනවා මේ කාලේ පුරාවටම කළ සියලුම දේශනාවලට වඩා අද දවසේදී මම පැහැදිලි කරන්නට උත්සාහවත් වෙන දේශනාව ඍජුවම නිවන් මාර්ගය උපදලා දෙන්න සමත් වෙනවා කියලා. ඉතින් මම මෙතෙන්දී මතක් කළේ එච්චරට වටිනා ධම්මාර්ථයක් පැහැදිලි කරලා දෙන්න මම හදනවා. උත්සාහවත් වෙනවා. ඒ කාන්තෙන් පින් උතුම් ලැබූ මාංශ ජීවිතයේ හිස් නොවන අර්ථයක්. සමහර විටක සිල් දෙන ගොඩාක්කල් භාවනා කරනවා. මේ වගේ සීල සමාදාන වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා අහලා තියෙනවා. සමුත් හිතනවා. හිතුවට හිත යටින් කොච්චරක් තියනවා ඇති අපිට ඔය කිව්වට ඉතින් මගපල නුවණක් ලබන්න පුළුවන් වෙයිද දන්නේ ඉතින් මේ කිව්වොත් තාම මගපල නුවණක් නැහැනේ වගේ තැනකින් කෙසේද කෙසේද අදහස් විමත තියෙන්න පුළුවන් හැබැයි මට හිතෙනවා ඒ ඔක්කොම කෙසේද කෙසේද විමති වලට උත්තර ටික තියෙනවා අද දේශනාව තුළ. ඉතින් මම පොඩි හැමදාම මතක් කළා අද ඔගලංගේ භාවනා කාලෙන් කොටසක් අරගෙන හරි මම මේ ටික කියලා දෙනවා කියලා මොකද මේද ඔගලන්ට භාවනාවේ ආනිසංසයම ලැබෙනවා එච්චරට මේ ටික වටිනවා මම මේ වටිනාකම නැවත නැවත මේ පෙන්වලා දෙන්න හදන ටිකේ ඇති ශ්‍රේෂ්ඨකම අතිශය වටිනාකම මතක් කරන් වෙන මුකුත් හින්දා නෙමෙයි මේ පෙන්වන දහම් කරුණු ගොඩාක්ම ගැඹුරුයි. ඉතින් අපේ හිත වෙන කොහාට හරි යොමු කළොත් එහෙම නැත්නම් හිතේ හිතේ අපි කතා කරන අපිට හිතෙන දේවල් ඔස්සේ හිත මෙහෙයුවොත් අපරාධ මේ ටික තේරුම් ගන්න බැරි වෙයි. ඉතින් ඒ හින්දා මෙච්ච මෙච්චර මේ පෙන්වලා දෙන්න හදන එකේ වටිනාකම නැවත නැවත මතක් කළේ හොඳ අවධානයක් ගන්නට ඕනේ දේශනාව මුලදී වගේම මැදදී අවසානයේදී හිත වෙන කොහාටවත් යන්න නොදී මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මෙච්චර වටිනවා කියලා පැහැදිලි කරන්ට හදන දහම් අර්ථය කියලා තේරුම් ගන්න හොඳ අවධානය වමනාවේ ඒ ඔස්සේම කන් නතු කරලා ශ්‍රවණය කරන්ට කියන කාරණාව පැහැදිලි කරන්ටයි මම මුලදී මේ මාර්ගය උපදවා ගන්නේ ඇයි උපදවා ගන්නට අවශ්‍ය වටපිටාව හිතියෙන් මතක් කරන හැමදාම මතක් කරලා තියෙනවා නමුත් අද දවසේදී මගේ ප්‍රධාන වෑයම උත්සාහය වෙන්නේ ඍජුවම නිවන් මාර්ගයේ වඩන්න හැටි ඕගලන්ට පෙන්වන්න. ඒකේ වෙනස පෙන්වන්නට ඔය මෙච්චර කල් කරපු එකයි ඍජුවම නිවන් මාර්ගයක් හම්බ වෙනකොට තියෙන ලක්ෂණ ටිකයි මම ඕගලන්ට පෙන්වන්න ඕනේ. අන්න ඒ ටික පෙන්නලා මම මාර්ගය පැහැදිලි කරලා දෙන්නම්. එතකොට අද දවසේදී භාවනාවක් හැටියට වෙන මොකෝවත් නෙමේ මං ලෝකෝත්තර මාර්ග දර්ශනය කියලා පෙන්වන සිද්ධිය තමන් තුළ ඇති කරගන්න පුළුවන්ද කියලා ටිකක් ටිකක් උත්සාහවත් වෙන්න භාවනාව හැටියට. ඇත්තටම මෙතන මේ ටික තේරුනොත් අද ඔගොල්ලෝ අපහු යන්නේ ගෙදරින් ආපු කෙනා නෙමෙයි. අඩුම ගානේ මාර්ගස්ත පුද්ගලයෙක්වත් වෙලා කියලා මට විශ්වාසයි. එච්චරට වටිනවා. හරි අපි මේ කරුණ ටික පැහැදිලි කරන්ට ඉස්සර වෙලා කෙටියෙන් චතුරාර්ය සත්‍ය ගැන අපි පොඩ්ඩක් මතක් කරමු මම පහුගිය කාලේ ටිකක් මතක් කළා පංච උපාදානස්කන්ධ දුක්ඛ කියනකොට ඉපදීම ලෙඩවීම මහලු බව මරණය මේ සියලුම දුක් ප්‍රිය මනාප හැම අයගෙම හැම දෙයින්ම වෙන් වෙන්න වෙන එක අපි කැමති බලාපොරොත්තු වෙන දේවල් නොලැබෙන එක අප්‍රිය අමනාප අය දේවල් එක එක් වෙන්න වෙන එක කියන මේ දුක් ටික සසරින් නැතත් අපිට දුක් විඳින්න වෙනවා එතකොට මේ දුකට දුක ඇති වෙලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකකින් කියලා මම මතක් කරලා දීලා තියෙනවා. එතනදී පෙනෙන ඇහෙන විපාක පැත්තේ තියෙන්නේ ස්කන්ධ ටිකක් ඒ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා අරුණක් දකිනකොට අහනකොට අපේ මනසේ ඇති වෙන නিত্য සැප ආත්ම කියන විපල්ලාසත් එක්ක විපල්ලාස හටගෙන ඒවත් එක්ක මේ ස්කන්ධ ටික එකතු වෙලා අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රධාන කෙලස් කර්ම කියන ප්‍රත්‍ය දෙකකින් දුක හටගෙන තියන්නේ කියලා මම මතක් කළා. මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නිසා දුක එන්නේ කියලා හේතුවත් මතක් කළා. මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටික නැත්නම් තණ්හාව කියන මනස ගතිය නැති වුණොත් දුක නැති වෙනවා කියලාත් මතක් කළා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක් නැති කරන මඟ සම්මාදිට්ඨිය කියලා පෙන්වුවා. ඒකට ස්කන්ධයන්ගේ උදේවැය බලන්න ඕනේ කියලා පෙන්වුවා. ඔන්න උතර තමයි අපිට අවශ්‍ය තැන එතකොට මෙතනදී යම් කිසි කෙනෙකුට ඇත්තටම දුක ගැන කියලා නොදුන්නත් දුක ඇති වෙන හේතුව කියලා නොදුන්නත් දුක නැති වෙන හේතුව කියලා නොදුන්නත් මෙන්න මේ දුක් නැති කරන මාර්ගය තේරුම් අරගෙන වඩන්න පුළුවන් නම් එයා දුක පිටින් දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරනවා. නමුත් අපි මේ මාර්ගයක් වඩන්න උත්සාහවත් වෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් ඇති නොවන නිසා එහෙම නැත්නම් ඇයි එක වඩන්නේ කියන අර්ථය නොදන්න නිසා. එහෙනම් තථාගතයන් වහන්සේට වෙනවා ඕගොල්ලන්ට මේ මේ වගේ දේවල් දුක යෝගල තුල දුක පවතිනවා කියන එකත් අපිට මතක් කරන්න වෙලා. ඔයගලන්ට දුක ආවේ මෙන්න මේ හේතුව නිසායි කියලාත් මතක් කරන්ට වෙලා. මෙන්න මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා කියලාත් මතක් කරන්ට වෙලා. අන්න එහෙම කළා එහෙනම් මෙන්න මේ ප්‍රතිපatti ධර්මයේ හැතරෙන්ට කියන එක තථාගතයන් වහන්සේ පෙන්වනවා. නමුත් සරියුත් මහරහතන් වහන්සේ බුල මහරහතන් වහන්සේ වගේ උද්ගතිතඤ්ඤ උත්තමයන්ට ඇත්තටම මාර්ගය කියන තැනින් පෙන්නකොට දුකක් පිටසෙන් දැකලා සමුදය දුරු කළා නිරෝධය සාක්ෂාත් කරනවා. යේ ධම්මා හේතුප්පවව තේසං හේතු තථාගතෝ අහ කියන ටික දේශනා කරනකොටම මාර්ගඵල ලැබලා ඉවරයි. ඉතින් ඒ වගේ ඔගලන්ට මම පෙන්නපු ස්කන්ධ කෙලස් කියන දෙකම එකතු වෙලා මේ පුද්ගල භාවය ඇවිල්ලා දුක හැදිලා තියෙන්නේ කියන එක තේරුනේ නැත්තම් කෙසේද කෙසේද විමති ටිකක් හරි තියෙනවා නම් ඒකත් කමක් නැහැ පැත්තකින් තබන්න. මේ අවිද්‍යා කර්ම සංහා කියන කෙලෙස් ටික කියලා ඒ කෙලෙස් කියේ මෙන්න මෙතෙන්ට. ඒක උපදින්නේ මෙහෙම ඒකයි දුකට හේතුව කියලා ඒ ටිකත් හරියට අපිට ග්‍රහණය වෙලා නැත්තම් තේරෙන්නේ නැත්තම් ඒකත් පැත්තකින් තබන්න. මේ කෙලෙස් ටික මනසේ තියෙන මේ මේ ගති මෙතනයි උපදින්නේ මෙන්න මේව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නපු හේතු ටික තේරෙන්නේ නැත්නම් ඒකත් තබන්න. කෙනෙකුට පුළුවන් නම් අද මේ පෙන්නන මාර්ගය වඩන්ට මාර්ගය පෙන්නන තැන හිත තබන්ට අර ප්‍රශ්න ටික ඔක්කොම හැදෙනවා. එයා දුක පිරසින්ද දකිනවා සමුදය දුරු කරනවා නිරෝධය සාක්ෂාත් කරනවාමයි. මොකද ගංගා යමුනා සරපු අචිරවතී වගේ ගංගාවෝ පෙර දිගට හැරිලා පෙර දිගට නැමිලා පෙර දිගට බරව පවතිනවා වගේ මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් මේ මාර්ගයේ වඩනවා නම් මාර්ගයේ වඩනවා නම් එයාගේ මනස ඉබේම නිවනට හැරිලා නිවනට නැමිලා නිවනට බරව පවතිනවා. ඒ වගේම මෙච්චර කාලයක් තිමුතු බණ භාවනා කළානේ මේ ශාසන භ්‍රමචර්යාව බෙදනවා කොටස් දෙකකට పూర్ව භාග ප්‍රතිපදාව සහ භ්‍රමචර්යාව මාර්ගය කියලා. තව පැත්තකින් ගත්තොත් ධම්මට්ටි ඥානය සහ නිර්වාණ ඥානය කියලා දෙකට බෙදෙනවා. මෙන්න මේ ධම්මට්ඨිත ඥානය නැති කෙනෙකුට නිර්වාණ ඥානය ගන්න මොන විදිහටවත් බෑ. ඒ කියන්නේ මම අද මේ පෙන්වන ටික මොන විදිහකවත්ම බෑ සත්‍ය අනුලෝමික ඥානයේ ධම්මට්ඨිත ඥානය නැති කෙනෙකුට ඒ කියන්නේ එක්ක මේක අහලා නොතේරුනොත් ඉස්සලා ධම්මට්ඨිත ඥානය පූර්ණේ කළාම ඒ ටික තුල හිත හැසිරුවාම මේ ටික පුළුවන් වෙයි. එහෙම නැත්නම් ධම්මටි ඥානය තුල ටිකක් ටිකක් හරි. ඔගොල්ලෝ මනස මෙහෙවලා තිබුණ මේ ටික කරන්න පුළුවන් වෙයි. මොකද මේ ධම්මටි ඥානය කියන්නේ? ඒ තමයි අපි ඉන්න වටපිටාව අපිට හම් වෙන ලෝකය අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ අසුබ වූ වටපිටාවක් තියන්නේ කියලා නිකමට හරි හිතලා දැනගෙන තියෙන මනසකට අපි සත්පුද්ගල භාවයේ පවත්වන තැනක ඇත්තටම යථාර්ථයේ තියෙන හේතුඵල ධමයක් කියලා ටිකක් ටිකක් හරි දන්න හිත අසුරපු කෙනෙකුට කියන ධම්මටිති ඥානය තියෙනවා. නැත්නම් ධම්මටිති ඥානය පූර්වභාග ප්‍රතිපදාව වඩලා තියෙනවා. එයා මූලික සුදුසුකම තියෙනවා. ඒකෙන් කියනවා කලු කෙලෙස් ගතිය පොඩ්ඩක් හරි අඩුයි කියලා. ඒ බඳු කෙනෙකුට මේ නිර්වාණ ඥානය ලෝකෝත්තර මාර්ගයේ පුළුවන් වෙනවා. මොකද එච්චරට ගැඹුරුයි මේ දර්ශනය. එතකොට පූර්ව භාග ප්‍රතිපදාවේ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි තමන්ට රූප ශබ්ද ගන්ධ අරමුණු හම්බ වෙනවා හම්බ වෙන අරමුණු වල ඇත්ත දකිනවා උදාහරණයක් කිව්වොත් මේ ධම්මට්ඨික ඥානය මේ විස්තර කරන්නේ පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා එකට ඇස් ඉදිරි පිටට රූපයක් එනවා ඇහැට රූපයක් පේනවා ධර්මය නොදන්නා ලෝකේ ධර්මය නොදකින ලෝකේ හිතාගෙන ඉන්නේ ඒ Tamanට පෙනෙන රූපය පෙනෙන්නේ තව සත්වයෙක්ගේ තව පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ රූපයක් කියලා. ඒ කියන්නේ ඇහැට ඔබෙන් පෙනෙන රූප පැත්තේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. ඒක තේරෙන්නේ ඒ විදිහට වැටෙන්නේ ධර්මය නොදන්න නොදකින ධර්මය අහලා නැති ලෝකේ කෙනාට අසුතවත් පුතජනයට රූපං අත්තෝ සමනපසති රූපය ආත්ම වශයෙන් දකිනවා අත්ත නේවා රූපං රූපය ආත්මයට හිත එකක් හැටියට දකිනවා රූපස්මෙන් අත්තාන රූපයේ කෙරෙහි ආත්මයක් හෝ තියෙනවා කියලා දකිනවා එතකොට රූපවන්තනං වත්තාන. එතකොට රූපවත්ව ආත්මයක් හෝ දකිනවා. සුතව ආර්ය ශ්‍රාවකයා. ඒ වගේම කල්යාණ මිත්‍ර පුතඥය කියලා කියන මෙතෙන් එනකොට කල්යාණ මිත්‍ර පුතඥය තමයි සුතවතාරය ශ්‍රාවකෙකුට ළඟ. කල්යාණ මිත්‍ර පුතඥය දන්නව සත්‍ය අනුලෝමික ඥානය. මොකද්ද? නෑ. ඇස් ඉදිරි පිටට එන්නේ ඇහැට පේන්නේ තව සත්‍යයක් පුද්ගලයෙක් නෙවි අනාත්ම චක්කුම් අනත්ත රූප අනත්ත අනාත්ම සත්‍ය පුද්ගල භාවයෙන් තොර රූපයක් හරියට අපිට ටීවී එකේ පෙනෙනවා වගේ හරියට අපිට පත්තර කඩදාසියක පෙනෙනවා වගේ හරියට අපිට චිත්‍රයක පෙනෙනවා වගේ හරියට අපිට ෆොටෝ එකක පෙනෙනවා වගේ පෙනෙනකොට පෙනෙනවත් එක්කම ඒ රූපයේ පුද්ගලික සත්‍ය කියලා ආත්ම විදිහට සිහි කරගන්නේ අපි. නමුත් ලෝකය අනාත්මයි. අපි ගාව ආත්ම සංඥාවක් ඉපදිලා කියලා දකිනවා. අද බොහෝ වෙලාවට අපි නිර්වාණ ඥානය හැටියට ප්‍රගුණ කරන්නේ මේ ටිකනේ නේ. ඇත්තටම මේ ටිකට කියන්නේ ත්‍රිලක්ෂණය කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔකට කියනවා සත්‍ය අනුලෝමික ඥානය කියලා තව පැත්තකින්. මෙන්න මේ විදිහට ඇස් ඉදිරි පිටට සත්‍ය කුග්ගලෙක් හම්බ වෙනව නෙමෙයි. අනාත්ම වස්තුවක් ඇති කරන හම්බ වෙනකොට අපි තුල ආත්ම සංඥාවක් උපදිනවා ටීවී එකේ සත්‍ය පුද්ගලයෝ ඇතුලේ නැහැ. ඒ රූපය දකිනකොට කෙනෙක් කියන අදහස අපි සිහි කරගෙන අපි ඒ දිහා කෙනෙක් කියලා බලලා අසු කරනවා. කියලා දකිනවා. අපිට පෙනෙන ඇහෙන දේවල් ඒ ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා. මෙන්න මේ ටික ඔබ ටිකක් හරි පුරුදු පුහුණු කරලා තිබුණා නම් හැමදාම කියලා දුන්නා අද කියලා දෙන්න හදන ටික අල්ලගන්න පුළුවන්. අද කියලා දෙන්න හදන ටික ඔක්කොම අභිභව පවතිනවා. එහෙනම් මේකට එහා තියෙන දර්ශනයක් තියෙනවා. ඔකට ඔය අපි කතා කරපු එකට තව පැත්තකින් තියෙනවා සංකත පරමාර්ථ ධර්ම කියලා. සංකතය තුල පරමාර්ථ ධර්මය. තව තියෙනවා අසංකත පරමාර්ථය කියලා. අසංකත පරමාර්ථය කියන්නේ නිවන. ඒ නිවන දකින මනස ඊට වඩා වෙනස්. නිවන මාර්ගය වෙනස්. මම දැන් ඔය දැන් මතක් කළේ පූර්ව භාග ප්‍රතිපදාව. සත්‍ය අනුලෝමික ඥාන, ධම්මත්‍ය ඥාන, ත්‍රිලක්ෂණ ওই ටිකේ තමයි අපි ගොඩාක් දෙනෙක් හැසිරෙන්නේ අපි දන්නේ ඇත්ත. ඔතන තමයි නිවනට කිට්ටුම ඊගාව තැන. ඔතන දන්න කෙනා ඇත්තටම නිවන් දකින්න බොහොම කිට්ටු දැනකට ඇවිල්ලා තියෙනවා. දැන් එයාට එයාගේ මනසට අල්ලලා දෙන්න ඕනේ අල්ලලා දෙන්න සුදුසුයි. ලෝකෝත්තර මාර්ගයේ උපදින විදිහට හිත පිහිටවන්නේ කොහොමද කියන ටික. ආන් ඒ ටික අහලා ඉගෙනගෙන ඊට අනුව හිත හසුරවනකොට නූපන්න මාර්ගය උපදිනවා. නොදැක්ක ධර්මය දකිනවා. අසාක් අසාක්ෂාත් කළ දේ සාක්ෂාත් කරනවා. කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණය කියන ටිකෙන් අද මම කියලා දෙන්න ඕනේ ටික තමයි ඇත්තටම මාර්ගයකට ලැබෙන්නේ. ඊට පස්සේ සීල සමාධි දෙක වඩමින් ඊට අනුව හිතුවොත් මාර්ගඵල ලැබෙනවා. දැන් අපි ධම්මට්ඨිත ඥානය ගැන <clears throat> පූර්ව භාග ප්‍රතිපදාව ගැන කතා කළා. දැන් තියෙන අපිට නිර්වාණ ඥානය ගැන කතා කරන්නේ. මෙන්න මේ නිර්වාණ ඥානය හඳුනගන්නට හොඳ ලක්ෂණයක් තියෙනවා. අපි පොඩ්ඩක් එක මතක් කරලා බලමු මජ්ජි සූත්‍රයේ ආර්ය ස්ථාංක මාර්ගය සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චක යම් කිසි කෙනෙක් අන්ත දෙක දැකලා අතහැරලා නැත්තම් අන්ත දෙක දැකලා ඒ පැත්තට යන්නේ නැතුව මජ්ජේ මන්තා නලිප්පති මැදද තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් කිසිවක් අහු නොවේ ඉන්න කෙනාට කියනවා සෘෂ්ණාව ඉක්මවපු මහා පුරුෂයා කියලා. සෘෂ්ණාව ඉක්මවපු මහා පුරුෂයා කියලා කියන්නේ අන්ත දෙක දැකලා ඒ පැත්තට යන්නේ නැතුව මැදද අහුවෙන්නේ නැහැ යාට. මජ්ජේ මන්තා නලිප්පති මැදද තැවරෙන්නේ නැතුව. එතකොට විශේෂයෙන්ම මම මතක් කළේ මේ නිවන් මඟ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට තියෙනවා භ්‍රමචර්යාව සහ ආදි භ්‍රමචර්යාව කියලා. එහෙම නැත්නම් භ්‍රමචර්යාව සහ පූර්ව භාග කොටස කියලා. එතනදී මේ පූර්ව භාග ප්‍රතිපදාවේ ඒ පූර්ව භාග ප්‍රතිපදාවට තව පැත්තකින් කියනවා පච්චේ පරිග්‍රහ ඥානය එහෙම නැත්නම් ධම්මට්ඨි ඥානය කියලා. මුලින් මේ ධම්මට්ඨි ඥානය පච්චේ පරිග්‍රහ ඥානය කියන ටික තේරුම් අරගෙන ඊට අනුව හිත හැසිරෙව්වේ නැත්තම් මේ ලෝකෝත්තර ඥාන දර්ශනයකට හිත සබා ගන්නවා හිත තබනවා කියන එක ලේසි නෑ කෙනෙකුට කරන්ට අපහසුයි ලෝකේ ඉතින් කරනවා නම් කරන්න පුළුවන් නම් ඒ අයට කියනවා උද්ගතිචඤ්ඤ විප්‍රසඤ්ඤ තික් ඉන්ද්‍රිය තීක්ෂණ ඉන්ද්‍රිය ඇති සත්පුරුෂය කියලා. බැරි නෑ පුළුවන්. හැබැයි ඤෙය්‍ය පුද්ගලයාට බුදුරජාණන්සේ පුද්ගල ප්‍රභේදයක් බෙදලා තියෙනවා. මේ పూర్ව භාග ප්‍රතිපදාව නැත්නම් ධම්මට්ඨ ඥානය ප්‍රගුණ නොකොට නිර්වාණ ඥානය ලබා ගන්නට බෑ. ඉතින් මම මෙතෙන්දී ධර්ම ධම්මපිට ඥානෙ පැහැදිලි කරලා නිර්වාණ ඥානය නිර්වාණ ඥානෙ නැත්තම් ලෝකෝත්තර මාර්ගයේමක නියම ලක්ෂණය මොකක්ද ඒකට හිත තියන්න කොහොමද කියලා පෙන්නනවා. මම නැවතත් මතක් කරනවා විශේෂයෙන්ම මේ ධම්මපිට ඥානෙ මේ ගැන විස්තර කරන ටිකටත් වඩා ඒ ටිකත් හොඳට අහන්න. හැබැයි මම අර නිර්වාණ මාර්ගය නැත්තම් නිර්වාණ ඥානය කියලා පෙන්වන ටික දෙනම් චිවුරු චිත්තකතාවයක් ඕනේ මොකද එතන තමයි වටින්නේ ධම්මකිත ඥානය කියලා කියන්නේ මෙන්න මේක ඒ කියන්නේ ධර්මය නොදන්න නොදකින මේ ලෝකයේ අය හිතාගෙන ඉන්නේ අපිට රූපයක් පෙනෙනකොට ඒ පෙනෙන රූපය තව පුද්ගලයෙක්ගේ තව සත්වයෙක්ගේ තමන්ගේ දුවගේ පුතාගේ අම්මගේ තාත්තගේ ඥාතීන්ගේ හිතේසින්ගේ රූපේ කියලා. ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට තව සත්වය පුද්ගලයෝ ඉන්නවා. ඒ අය තමයි ආවේ පෙමුනේ දැහැර තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම ශබ්ද, ගන්ධ වගේ දේවල් වලට තව අයගේ කතා කරන හඬක් තමයි ඇහුනේ කියන එක තමයි ධර්මය නොදකින ලෝකයේ තුල තියෙන එක රූපං අත්තතෝ සමුපස්සති. රූපය ආත්ම විදිහට රූපය ආත්මේ හිත එකකට රූපය ආත්මවත් විදිහට රූපය තුල ආත්මය තියෙනවා කියලා වගේ දකින්න. නමුත් ධම්මට්ටි ඥානය තියෙන කෙනා සුතවතාර්ය ශ්‍රාවකයා නෑ සුතවත් නෙමෙයි ඇත්තටම කල්යාණ මිත්‍ර පුතඥයා. හොඳට දන්නවා මෙන්න මේ ටික. මොකද්ද ඇස් ඉදිරි පිටට එන්නේ අනිත්‍ය අනාත්ම රූපයක්. හරියට ටීවී එකේ පෙනෙන රූපය පත්තර කඩදාසියක රූපයක් පෙනෙනකොට ෆොටෝ එකක චිත්‍රයක රූපයක් පෙනෙනකොට අපි දන්නෝ පත්‍ර කඩදාසිය ඇතුලේ ඒක දකිනකොට මේ මගේ පුතා මේ මගේ අම්මා කියලා අපිට කෙනෙක්ගේ රූපයක් වුණාට රූපේ කෙනෙක්ගේ නෙමෙයි එහෙනම් ඒ රූපේ දකින්නකොට කෙනා කියලා අපිට සිහි වෙලා. ඒ වගේම ටීවී එක ඇතුලේ තව සත්‍ය පුද්ගලයෙක් නෙමෙයි ආ මේ මෙතනත් මං ඉන්නවා. මේ පෙරහැර යාන් අර අපේ පුතත් ඉන්නවා කියලා පෙන්නනවා. එතකොට ඇස් ඉදිරි පිටට ඇවිල්ලා තියෙන පුද්ගල නොවන රූපයක් හැබැයි අපි පුද්ගල භාවයෙන් ඇසුරු කළා. කියලා එයා අනාත්ම රූපයක් තියෙන තැනක අපේ මනසේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා විපල්ලාස ටිකක් තියෙනවා මෙන්න මේ විපල්ලාස ටික මේ අනාත්ම ස්කන්ධ ටිකට තබලා තමයි ලෝකය හදාගෙන තියෙන්නේ කියන දර්ශනයට යන්න මෙන්න මේ සත්‍යනුරෝමික ඥානයක් තියෙනවා. ඒ කියන්නේ අනාත්ම වූ ස්කන්ධ ටිකක් තියෙන්නේ කියලා අනිත්‍ය දුක්ඛ දුක්ඛ අනාත්ම බව ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි දකිනවා. දැන් බොහෝ වෙලාවට අපි නිවන් මඟ කියලා ප්‍රායෝගික කරන්නේ ඔය ටික ඇත්තටම නිවන් මඟ තමයි. නමුත් මෙතන තමයි ඍජුවම නිවන් මඟ උපදවා ගන්න තියෙන ළඟම තැන. සත්‍යනුලෝමික ඥානිකාවට මාර්ගඵල මාර්ගඵල නුවණ. හැබැයි මාර්ගඵල ප්‍රඥාව ඌට වඩා වෙනස්. ඒක කිසිම අර මම මතක් කළේ ගංගා යමුනා අචිරවති සරප වගේ ගංගාව පෙරදිගට ඇවිල්ලා පෙරදිගට නැමලා පෙරදිගට බරව පවතිනවා වගේ ලෝකෝත්තර මාර්ගය නිවනට ඇරලා නිවනට නැමලා නිවනට බරව පවතිනවා. ඉතින් මේ සත්‍යානුලෝමික ඥානය නැත්තම් පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන්නේ එයාට රූප, ශබ්ද, ගන්ධ අරමුණු හම්බ වෙනවා. ඒ හම්බ වෙන දේ තුල ඇත්ත දකිනවා. පෙනෙනවා රූපයක්, රූපේ පෙනෙන එක නිට්ටයයි සැපයි ආත්මයි. ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන ශබ්දය නිට්ටයයි මේ රූපයක් පෙනෙනවා. ඒ පෙනෙන රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි. ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන ශබ්දය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ වගේ ඇත්තක් දකිනවා. එතකොට මෙන්න මේකට කිව්වා පච්චේ පරිග්‍රහ ඥානය නැත්තම් ධම්මච්ච ඥානය කියලා. ඔන්න ඔතන ටිකක් කර දැනගෙන ඉගෙනගෙන හිත හසුරවපු කෙනා භාවනා කරනවා කියලා කියන එයාට මේ නිර්වාණ ඥානය උපදවා ගන්නට පුළුවන්. ඒකයි සතිපට්ඨාන සූත්‍රෙත් පෙන්වන්නේ කායානුපස්සනාව එහෙම පෙන්නලා ඥාය සතිකමයි මාර්ගඵල ලබන්නට. නිබ්බාන සත්‍ය ක්‍රියාව නිබ්බාන සත්‍ය ක්‍රියාව නිවන සාක්ෂාත් කරගන්නට කියලා මේ పూర్ව භාග ප්‍රතිපදාව මොකද මේ ටික වඩන කෙනා නිවනට සමීපව ළඟම ඉන්න නිසා. ඉතින් මෙන්න මේ දැන් අද මම පෙන්වලා දෙන්න හදන ටික හැබැයි ඔය පෙන්නපු මානසික මට්ටමත් ඉක්මවා සිටිනවා. ලෝකේ හැම කෙනෙක්ම භාවනාව කියලා දන්නේ ඔන්න ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ටික වපසරිය තුල හිත හසුරවන්නනේ. හැබැයි අද පෙන්වන මේ දර්ශනය මම ඔය ටික ඉක්මවා පවතින දර්ශනයක් එකයි මම කියන්නේ මේක ගැඹුරුයි කියලා ඒ ලෝකෝත්තර මාර්ගය උපදිනකොට ඒ මානසික ලක්ෂණي අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ ටිකෙන් මච්ච සූත්‍රයේ පෙන්වනවා සෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් භූමි මහා පුරිසෝ තීසෝද සිබ්බනි මච්චකා සෝභන්තේ විදිත්වාන අන්ත දෙක දැකලා මජ්ජේ මන්තා නලිප්පති මැද තැවරෙන්නේ නැතුව මැදට අහුවෙන්නේ නැතුව ඉන්න කෙනා තණ්හාව ඉක්මවපු මහා පුරුෂයා කියලා කියනවා. එහෙනම් තණ්හාව ඉක්මවපු මහා පුරුෂයා කියලා කියන්නේ කටද රහතන් වහන්සේලාට. රහතන් වහන්සේලා තණ්හාව ඉක්මවපු මහා පුරුෂයා වාසය කරන්නේ කොහොමද අන්ත දෙක දැකලා ඒ අන්ත දෙකට යන්නේ නැතුව මැදද කිසිවකට අහු නොවන විදිහට එහෙනම් සීක කියලා කියන්නේ හික්මනවා කියලා කියන්නේ මාර්ගය එයා හික්මනවා අන්ත දෙක දැකලා අන්ත දෙකට යන්නේ නැතුව මැද තැවරෙන්නේ නැතුව ඉන්න හුරු වෙනවා හුරු වෙච්ච එකේ ප්‍රතිඵලය තමයි අසේක. දැන් හුරු වෙලා ඉවරයි. හික්මිලා ඉවරයි කියන තැනටපත් උනේ. ශේක කියන්නේ හික්මෙනවා සෝවාන් මාර්ගස්තේ ඉඳලා අනාග අරිහත් මාර්ගය දක්වා පුද්ගලයාට කියන හික්මෙන කෙනා. එයා හික්මෙනවා මොකේදද? අන්ත දෙක දැකලා එක අන්තයකටවත් යන්නේ නැති විදිහට මනස තියාගෙන මැදද හසු වෙන්නේ නැති වෙන විදිහට හිත තබා ගන්න හුරු කරනවා. ලෝකයේ හසු නොවන විදිහට මනස හුරු කරනවා. මෙන්න මේ හුරු කරන එකට මේ ශික්ෂණයට කියනවා සේක කියලා හික්මනවා ශෛක්ෂ මෙහෙම හුරු වෙලා හුරු වෙලා හුරු වෙලා යම් දවසක හුරුව ජීවිතේ වෙනවා ආය හුරු කරන්න දෙයක් නැහැ එයා ජීවත් වෙන්නේ මේ විදිහට අන්න එතකොට කියනවා සේක දැන් හික්මිලා ඉවරයි ආයේ හුරු කරන්න දෙයක් නැහැ හුරු වෙලා ඉවරයි රහතන් වහන්සේ එතකොට මේ මජ්ජි සූත්‍රයේ ලක්ෂණයක් කියන ඔබට හරියට ආර්ය අෂ්ටාංග මාර්ගය අහුණා නම් ඔබ වඩනවා නම් ඔබ මෙන්න මේ අන්ත වලින් මිදලා තියෙන්නට ඕනේ. රූපං ඒකවන්තෝ නාමං ဒ ුතියන්තෝ විඥාන මජ්ජි. ඔබට කිසිම රූපයක් හිතට හසු වෙන්න බෑ. ඒ කියන්නේ ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධය දිව රස කය පොට්ටබ්බ කියන එකම රූපයක්වත් ඔබ ලෝකෝත්තර මාර්ගයක් නම් වඩන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්ටවත්. රූපයක් හම්බ වෙලා අපි ඒක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියනවා. එතකොට සත්‍ය අනුලෝමික ඥානෙ පච්චපරිග්‍රහ ඥානෙ. කිසිම රූපයක් හම්බ වෙන්න බෑ. ඊට පස්සේ වේදනා සංඥා චේතනා කියන නාමයක් හම්බ වෙන්නත් බෑ. මේ නාම රූප දෙකෙන් එකක් හරි ඔබට අහුවෙනවා නම් විඥාන පිටියක් විඥානෙට ආහාර තියෙනවා හරියට මජ්ජ සූත්‍රයෙන් මැද ඔබ ඉන්නවා නම් ආර්ය ශ්‍රැංක මාර්ගයේ හම්බ වුණොත් ඔබට රූපේ හම්බ වෙන්නත් බෑ නාමය හම්බ වෙන්නත් බෑ විඥාන මජ්ජ විඥානයේ අධ්‍යක්ීම තියෙනවා දෙවනි ලක්ෂණය ඔබ වඩන්නේ හරියට ආර්ය ශ්‍රැංක මාර්ගය නම් ඔබ මෙන්න මේ ටිකෙන් නිදලා තියෙන භාවනා කරනවා කියලා උත්සාහවත් වෙනකොට ආධ්‍යාත්මික ආයතන එක්කන්තයක් බාහිර ආයතන එක්කන්තයක් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන වලින් එකක් හරිය අසු වෙනවා නම් ඔබ ඔබට නිර්වාණ ඥානය නෑ ඔබ ඉන්නේ එකක ඇත්ත බල බල ඉන්නවා ධම්මට්ඨ ඥානය එහෙම නැත්නම් ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන හෝ අහු වෙනවා නම් ලෝකෝත්තර මාර්ගය නෑ. ලෝකෝත්තර මාර්ගයකද නම් ඔබට ඇහැ රූප කන ශබ්ද කියන මේ ආධ්‍යාත්මික බාහිර අන්ත හම්බ වෙන්න බෑ. ඊගවට ඔබට සක්කාය එක්කන්තයක් සක්කාය සමුදය එක්කන්තයක් සක්කාය නිරෝධය මැද ඔබට කිසිම වෙලාවක රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් අහු වෙන්න බෑ තණ්හාව උපදින්න පුළුවන් අල්ලගන්න පුළුවන් වෙන විදිහට ඒ වගේම ඒවට තණ්හා කරන්නත් බෑ මේ මාර්ගය වඩනකොට තණ්හා ඔබ තණ්හා නොකර ඉන්නවා නෙමෙයි තණ්හාව ඇති කරගන්න බෑ යාට ඒ දර්ශනයට ඊට පස්සේ ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මත ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නම් ඔබට ඇහැ රූප චක්කු විඥානය කියන්නේ ස්පර්ශාන්තය ඒව හම්බ වෙන්න බෑ කන ශබ්ද සෝත විඥාන එකක්වත් හම්බ වෙන්න බෑ නාසය ගන්ධය ගහන විඥාන එකක්වත් හම්බ වෙන්න බෑ ඒක ස්පර්ශාන්තය ඒව ආරම්භය තණ්හාව තියෙන්නත් දැයකට කියනවා ස්පර්ශ සමුදයන්තය කියලා ඊට පස්සේ ඔබ ආර්ය ශ්‍රැංක මාර්ගය වඩනවා නම් ඔබට කවදාවත් අතීත අන්තය අහුවෙන්න බෑ. අනාගත අන්තය හම්බෙන්නත් බෑ. අතීත අන්තය හම්බෙනවා කියන්නේ යමක් දකින්නකොටම ආ මේම අපේ අම්මා මේ අපච්චි කියලා අපි අසුරු කරන්නේ අතීත සංඥාව. මේ වස්තුවට අම්මා කියන්න අපච්චි කියන්න මේක කෝප්පයක් විදුරක් කියන ඉගෙනගත්තේ කවද්ද? අතීතේ. එහෙනම් මේක පෙනෙනකොටම අපිට අතීත සංඥාවක් සීවල ඒකෙන් නම් මේක ඇසුරු කරන්නේ. අපි අතීත අංශින්නේ. එතකොට ඒ පෙනෙනවත් එක්කම අපි ප්‍රාර්ථනා වශයෙන් මේක හොඳයි මේ බලන් දෙයන්න ඕනේ මං ආදරේ කියලා වගේ අනාගතය යන හිත දුවනවනම් අනාගතම් නමුත් පච්චුප්පන්නම් මැජ වර්තමානයේ නැද බලන්නකො එතකොට අපි කවදාවත් ඉඳලා තියෙනවද කියලා දැන් ඔය අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ලෝකෙ කියන්නේ. ඔය ටිකේ තමයි අපි ඉන්නේ. ඔක තමයි ලෝකෙ. කලින් කල ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන එතකොට ලෝකෙ ඇත්ත දකිනවා අපි. ලෝකයා මේවා නිට්ටයයි සපයි ආත්මයි කියලා පරිහරණය කරනවා. එතකොට ඒක ලෝකෙ බොරුව. කලින් කලට අපි ඕවා අනිත්‍යයි දුකයි අනාත්මයි අසුභයි කියලා බලනවා. එතකොට ලෝකෙ ඇත්ත. එතකොට නිවන් මඟ කියලා කියන්නේ ඌට වඩා වෙනස්. මම මතක් කළේ නිවන් මඟ ආර්ය ශ්‍රාංග මාර්ගය මැදුම් පිළිවෙත කෙනෙකුගේ මනස උපදිනකොට එයා ඔය අන්ත වලින් එයාගේ මනස මිදලා තියෙන්න ඕනේ. ඇහැ රූප කන ශබ්ද අහුවෙන්න බෑ ඒ විදර්ශනා කරන වෙලාවට රූපේවත් නාමවත් දෙකෙන් එකක්වත් හම්බ වෙන්න බෑ විදර්ශනා කරන වෙලාවට ඒ වගේම අතීත අනාගත දෙක හම්බ වෙන්න බෑ සක්කාය පංච උපාදාන ස්කන්ධය අහු වෙන්නත් බෑ ඒකට තණ්හා කරන්න පුළුවන්කම හම්බ වෙන්නත් බෑ සැප වේදනාවක් සැපසහගත යමක් හම්බ වෙන්නත් බෑ දුක්සහගත යමක් හම්බ වෙන්නත් බෑ උපේක්ෂාව මැද ස්පර්ශ හම්බ වෙන්නත් බෑ ස්පර්ශ සම්පේ හම්බ වෙන්නත් බෑ ස්පර්ශ නිරෝධිය මැද කියලා ඔන්න ඔය ලක්ෂණ ටික ඝටිත වෙලා තියෙනවා නම් පින්නන දර්ශනයක අපි හිත තබනකොට අපි මෙනෙහි කරනකොට ඒ හිත තබන මෙනෙහි කරන ටිකට ඔන්න ඔය එකක්වත් අපිට විඥාණයට අහු වෙන්නේ නැත්තම් සසර ගමන ඉවරයි. මේ හිත අපි හිතාගෙන හිටියට එක දිගට භවයෙන් භවයට යන පරම්පරාව යන චිත්ත පරම්පරාවක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ. හිත හේතු ප්‍රත්‍යයයි. හිත ආහාර සහිතයි. විඥාණයට ආහාර ලැබෙනකන් ආහාර සහිතව හිත විඥානේ බොහෝ කලක් පවතිනවා. ගිනි ගොඩක් තියෙනවා නම් ඒ ගින්නට ආහාර තියනකම් ඉන්ධන තියනකම් දර තනකොළ මොනවා හරි ඇවිලෙන්න ඉන්ධන තියන තා ගින්න ඇවිලෙනවා. ඉන්ධන නැති වුණොත් අනාහාර වෙනවා. ඒ වගේ මේ හිත මේ විඥානය හේතු ප්‍රත්‍යයයි. ඒකට ඉන්ධන තියනවා නම් ආහාර තියනවා නම් ඉන්ධන හේතුයෙන් ආහාර හේතු මේ විඥානය බොහෝ කලක් පවතිනවා. විඥානෙට ඉන්ධන සපයන්නේ නැත්නම් ආහාර නැත්නම් අනාහාර මේ විඥානෙ නිරුද්ධ වෙනවා. ඒ අනාහාර විඥානයගේ Nirodheට තමයි නිවන කියලා කිව්වේ. විඥානස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඒ විඥානයගේ නැතිවීමෙන් ඒ සියලුම දුක නාම රූපයෙන් නිරුද්ධ වෙලා යනවා. මෙන්න මෙතන තමයි මම පෙන්වන්න හදන අතිශය ගැඹුරු තැන. මේක මාර්යා මුලා කරනවා. බුදුහාමුදුර දේශනා කරන මහණෙනි ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන් නැති කෙනාව මාර්යා මුලා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මහණෙනි මාර්යා මුලා කරනවා. මායя වල්ලන්න බෑ. මායයට එන්න පුළුවන් ඇහැට, රූපයට, කනට, ශබ්දයට, රූපයට, නාමයට ඕව ටිකට එන්න පුළුවන්. එහෙනම් දැන් මෙන්න මෙතන තමයි අපිට ඕනෙම ගැඹුරුම තැන මම වෙනද මම මේ උපමාව ගන්නකොටම හාමුදුරුවෝ ඕකම කොච්චර කියලා ඇද්ද වෙනදට කියලා හිතන්න එපා උපමාවත් වෙනස් වෙනවා මේ උපමාවෙන් වෙනදට වඩා තව ටිකක් ගැඹුරට ඔබට ගිහිල්ලා ඔයගලන්ට යමක් පෙන්වන්න උත්සාහවත් වෙනවා මම මේ නිබ්බන්තු උපමාවක්වත් නොකළොත් මේ පෙන්වන කාරණාව තේරුම් කරගන්නවා කියන එක ලෙහෙසි නෑ හැබැයි උපමාව අහගත්තාම ඔයගලන්ට තේරෙයි අනේ ඔය අන්ත ටික ඔක්කොම අතහරින්න බොහොම සරල කෙටි ක්‍රමයක් නේද තියෙන්නේ. ඇත්තටම තේරෙනවා නම් පුදුම ලේසි. අපි ගැඹුරුයි ගැඹුරුයි කියලා කිව්වට මේ ටික තේරෙනවා නම් ඒක අර ඔක්කොටම වඩා පහසුයි හිත තියන්න. හරි. දැන් ඔය අන්ත එකක්වත් අහුවෙන්නේ නැති විදිහට විඥාන මජ්ජේ විඥානයේ මැදයි කියන තැනට හිත තැබුවාම ඒ විඥානය තුලද අපිට මැද තැවරෙන්න යමක් අහුවෙන්නේ නැහැ. අන්න එතකොට තණ්හාව ඉක්මන තණ්හාව ඉඳෙනවා. ඒකට හිත සම්බන්ධ ඉස්සෙල්ලා මෙන්න මේ උපමාව බලමු. හරි. අපිට අපේ මූණ අපිටම බලන්න බෑ. මෙන්න මේ ටික හොඳට අහන්න හිත එහාට මෙහාට යවන්න නැතුව මෙන්න මෙතෙන්ට අවශ්‍යමයි දැන්. උපමාවේ ඉඳලම අවශ්‍යයි. අපිට අපේ මූණ කවදාවත්ම පේන්නේ නැහැ බලන්න බෑ. ඍජුව. එතකොට අපේ මූණේ කැතකුණු තියනවද, ලප කැලල් තියනවද, කෙනෙක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් විදිහට තියනවාද කියලා බලා ගන්න ඕනේ. ඒ වගේ වෙලාවකදී අපිට උපකාරක ධර්මයක් ගන්නට වෙනවා. අපි මේ මූණ අරගෙන යනවා කණ්ණාඩියක් ඉස්සරහට මම මේ කළ උපමාව දිහා ඉඳ මේ වෙනද කිව්වට වඩා අර්ථය කියනකොට ගොඩාක් වෙනස් වෙනවා ඈ කණ්ණාඩියක් ඉස්සරහට යනවා ගිහිල්ලා අපි මේ මූණ බඳුම ඡායාවක් කොපියක් දාගන්නවා කණ්ණාඩියට ඡායාවක් මේ ඉදිරියෙන් තියෙන වස්තුව සමානම වූ සටහනක් රැටෙනවා දැන් කණ්ණාඩියට වැටුණු ඡායාව අපි දකිනවා කන්නාඩියට වැටෙන ඡායාව අපි දකිනවා. එතකොට මූණ දැක්ක යන ගණයට යනවා. දැන් මොකද්ද මේ දකින්නේ? අපේ මූණ. හොඳට ගන්න. මේ පේන්නේ මොකද්ද? අපේ මූණ. එතකොට දැන් මූණ පේනවා කියන තැන ඇත්තටම ගනුදෙනු වෙන්නේ ගනුදෙනු වෙන්නේ කණ්ණාඩියයි අපි අතර මිසක අපේ ඍජු ආහාරයෙන් හැදුණු අපේ මූණ පැත්තක ඒක පැත්තක ඉඳලා උපකාර කළා කණ්ණාඩියක් උපකාර කර නොගෙන මූණ විතරක් තිබුණොත් පේන්නේ නැහැ ඒ හින්දා පේනවා කියන්නේ අපි දකිනවා දකිනවා කියන්නේ චක්කු විඥානයේ එහෙනම් අපිට පේන්න රූපයත් උපකාරයි කණ්ණාඩි ඡායාවත් උපකාරයි කණ්ණාඩි ඡායාව නැතුව මූණ විතරක් තිබුණාට පේන්නේ කණ්ණාඩි ඡායාව විතරක් තිබුණොත් ඇති අපිට පේන්න නමුත් මූණ නැති වුණොත් ඡායාවක් වැටෙන්නේ නැහැ ඡායාව විතරක් තියෙනවා නම් අපිට මූණක් නැතුව හරි කොහොම හරි ඡායාවක් වැටෙනවා නම් පේන්නේ ඇති බලන්න පුළුවන්. නමුත් මූණ නැතුව කණ්ණාඩියට ඡායාවක් වැටෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ මූණයි ඡායාවයි කියන දෙකම නිසයි අපිට පේන්නේ. ඔන්න ඔතන හොඳට ගන්න අපිට පේනවා කියන සිද්ධිය පේනවා කියන සිද්ධියට හේතු වෙලා තියෙනවා මොකද්ද? මූණයි කැඩපතේ ඡායාවයි ඒ දෙකම නිසා පේනවා. හරි. හරි. එතකොට පේන්න ළඟම තියෙන කාරණාව මොකද්ද? කැඩපතේ ඡායාව. කැඩපතේ ඡායාවට ළඟම තියෙන කාරණාව මොකද්ද? ඉදිරියෙන් තියෙන රූපේ. රූපේ. එහෙනම් ඡායාවයි රූපේ නිසා පෙවුණා. ඔන්න මම උපමාව කිව්වා. දැන් හිමින් අපි හිමින් හිත මාරු කරමු උපමෙයයට බොහෝම පරිස්සමෙන්. කණ්ණාඩියක් ඉස්සරහට ගෙනියන අපේ මූණ වගේ කියලා හිතාගන්න අපිට රූපයක් වෙනකොට හැම රූපයක්මත් ඇහත්. ඇහැයි රූපයයි දෙකම ගන්නේ යථාර්ථය ඍජුව හිතට කිසිම වෙලාවක හිතක ගැටෙන්නේ නැහැ. චිත්ත විසංසක්තයි. හිතේ යෙදෙන්නේ නැහැ. චිත්ත විප්පයුක්තයි. මම යථාර්ථය කියන්නේ ලෝකේ රූප දකින්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයට මොන බලන්න පුළුවන් ලෝකයට මුණ බලන්න පුළුවන් තැනක යථාර්ථය තමයි මුණ බලන්න බෑ කියලා කියනවා. ඒ වගේ ලෝකයා රූප දකිනවා කියන තැනක යථාර්ථය දැකලා රූපේ කැරිලා බැඳිලා මිදී ගන්න බැරුව දුක් විඳිනකොට අපි ඒ ලෝකයේ මට්ටමින් විඳින දුකෙන් මිදෙන්න රූපේ මිදෙන්න උපායක් කරගන්නවා රූපයක ඇත්ත දැකලා. එහෙනම් හොඳට බලාගන්න උපමාවේ පෙන්නපු සම්පූර්ණ අපිට ඍජුවම බලන්න බැරි. පෙනෙන්නේ නැති මූණ වගේ රූපයක් පෙනෙනකොට එතන තියෙන ඇහැ ඇහැට පෙනෙන වර්ණ සතහන කියන මෙන්න මේ ධර්මතා දෙකේ යථාර්ථය ඍජු අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මූණ බලන්න ඕන වුණාම මූණ අරගෙන අපි කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා මූණ බඳුම කොපියක් දාගන්නවා කණ්ණාඩියට. ඒ වැඩේ කරන්නේ අපි මෙහෙම. ඇහැයි රූපයයි දෙක තියෙනවා දැන් පේන්නේ ඒ දෙන්නා තියෙන තැනට හිත යොමු කළා. ඒ දෙන්න ඉන්න තැනට හිත යොමු කළා. ඒකට කියන ස්පර්ශය කියලා. රූපේ බඳුම කොපියක් දාගන්නවා හිතට නාම කියලා. ඇහත් රූපයක් දෙන්න ඉන්න තැනට චක්කු විඥානයේ පැමිණෙනකොටම ඒ ශනේම ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටිකක් යෙදුණා කියන්නේ අපි මූණ අරගෙන ගියාම ගිය ක්ෂණයේම කණ්ණාඩියේ ඡායාවක් වැටුණා වගේ ඇහත් රූපය දෙන්න ඉන්න තැනට චක්කු විඥානයේ නැමති හිත යොමු කළ ගමම්ම තින්නං සංගති පසු තුන් දෙනාගේ එකතු වෙච්ච ක්ෂණයම ස්පර්ශය නිසා වේදනා සංඥා කියන නාම කියන ටිකක් හිතේ යෙදෙනවා ඒ කියන්නේ මොකද වෙන්නේ ඇහැට වැටුණු රූපේ බන්තුම සංඥාවක් හිතේ පහළ වෙනවා. කොපියක් දාගන්නවා. දැන් ස්පර්ශය කියනකොට කොපියක් දාගත්තා. හිතේ නාම ධර්ම යෙදුණා කියන්නේම පෙනෙනවා. හිතේ ඒ කියන්නේ ස්පර්ශය වුණා කියන්නේම පෙනුණා. දැන් පේනවා. ඔන්න බලන්න. එතකොට මේ පේන්න තියෙන ළඟම කාරණාව තමයි මොකද්ද? නාම කියන ටික. ඒ නාම වලට ළඟම කාරණාව තමයි රූපය. නාම රූප නිසා පෙනෙනවා විඥානය. අපහු ගම්මු මූණ වගේ තමයි ඇහත් රුපියක් දෙක මෙතනදී අපි කරනවා මෙහෙම එකක්. මූණ අරගෙන කණ්ණාඩියක් ගාවට යනවා. මූණ අරගෙන කණ්ණාඩියක් ගාවට ගිහලා ඡායාවක් දාගන්නවා ඒක බලනවා. ඡායාවයි මූණයි නිසා පෙවුනවා. අපිට ප්‍රතිබිම්බයක් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කණ්ණාඩිය ගාවට වස්තුවක් අරගෙන ගිහිල්ලා ප්‍රතිබිම්බයක් හදාගන්න පුළුවන්. වස්තුවක් තැනකට කණ්ණාඩිය අරගෙන ගිහිල්ලා ප්‍රතිබිම්බයක් හදාගන්න පුළුවන්. එකම තැනක තියෙන වස්තුවක් ගාවට කන්න කියලා යනවා. එහෙමත් පුළුවන්. දැන් මෙතෙන්දී අපි කරනවා අනිත් පරියාය. ඒ කියන්නේ ඇහත් රූපියක් දෙක ඇහැට ඇහැ පුරේ જાතයි. රූපේ පුරේ જાතයි. කලින් ඉපදිලා. ඔන්න ඇහැ රූපයක ගැටිලා රූපය ඇහැට ගැටිලා පේන්නේ චක්කු විඥානය කියලා කියන්නේ ඇහත් රූපය දෙක තියෙන තැනට හිත යොමු කරනකොටම ඒ ශනේයම ස්පර්ශය කියලා කියන්නේ කණ්ණාඩියට ඡායාවක් දාගත්තා වගේ රූපේ බඳුම වූ නාම කියන ටිකක් හිතේ යෙදෙනවා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා යෙදුණා කියන්නේම පෙනෙනවා. ඒ කියන්නේ දැන් මේ විඥාණය නාම ධර්ම එක්කත් නාම ධර්ම සිත එක්කත් ඔවුනොන්ට උපකාරව පවතිනවා ඒ කියන්නේ විඳින බව දැනගන්නවා හඳුනන බව දැනගන්නවා දැනගත්ත කම විඳිනවා හඳුනපුවම විඳින නෑ විඳිනවා එතකොට දැනගත්ත කම හඳුනනවා දැනගත්ත කම විඳිනවා කියලා මෙන්න මේ විදිහට අපිට මෙන්න මෙහෙම පෙනෙනවා කියලා කියන්නේ වේදනා සංඥා යෙදෙනවා. ඔන්න ඔක මෙහෙම බලමු. දැන් අපි යමක් දිහා බලන්ට හිත මෙහෙම හරවනකොටම හරවනකොටම ඇහත් රූපයක් දෙන්න තියෙන තැනට චක්කු විඥානයේ දැසගෙන ස්පර්ශය නිසා වේදනා සංඥා හිතේ යෙදුණු නිසා දැන් වෙන රූපයක් පේනවා අපිට වෙන සටහනක් පේනවා දැන් මෙන්න මේ පෙනුණු දෙයි අපි මනෝවිඤ්ඤාණයෙන් ගනුදෙනු කරන්නේ. හොඳට මතක තබා ගන්න අපිට රූපේ උපකාර හිතකට නාම ධර්ම වැටෙන්න. නාම ධර්ම වැටුණු ගමන්ම අපිට යම් වස්තුවක් පේනවා. දැන් හොඳට බලන්න අපිට පේනවා කියන සිද්ධිය නිර්මාණය වෙන්න හේතු වෙලා තියෙනවා මොනවද? නාම රූප කියලා ධර්මතා දෙකක්. දැන් මේ රූපය අහලකවත් නැහැ රූපය උපකාරා හිතට නාම ධර්ම ටික වැටෙන්න නාම ධර්ම ටික වැටෙනකොටම පේනවා. ඒ කියන්නේ දැන් අපිට හැඩ සටහනක් වර්ණ සටහනක් පේනවා. එයා දන්නවා රූපයේ පෙනෙනකම හැදුනේ නාම රූප කියන ධර්මතා දෙකකින් අපිට පේනෙනවා. දැන් Tamanට පේනෙනවා. දැන් එයා මනෝවිඥාණයෙන් ගනුදෙනු කරන්නේ Tamanට පෙනෙන දේත් එක්කයි. මෙන්න මෙතන අල්ලගන්න. එයාට පෙනෙන දේ හදන්ත හේතු වෙච්ච නාමේ හම්බ වෙන්නෙත් නැහැ රූපේ හම්බ වෙන්නෙත් නැහැ ඒ කියන්නේ කණ්ණාඩියයි ඡායාවයි දෙක නිසා අපිට පෙනෙනවා නම් පෙනෙන කමටයි අපි දැන් හිතන්නේ. පෙනෙන කම ඡායාවත් එක්කම ඝටිත වෙලා තියෙනවා. නමුත් අපිට වස්තුවක් පෙනෙනවා කියන දැක්මක් තියෙනවා. මේ දර්ශන කෘත්‍ය වෙන්නේ චක්කු විඥානේ රූපය දකින්න කම. ඒ කිව්වේ මෙන්න මේක මම. අපි යම බලන්ට කියලා යනකොට ඉස්සෙල්ලාම ආහාරයෙන් හැදුණු රූපය බාහිර මහ භූතයන් උපාදාය රූපයක වර්ණ සටහනේ ගැටෙනවා වර්ණ සටහන ඇහි ගැටෙනවා පළවෙනියම වෙන එක පුරේ ජාතයි කලින් ඉපදෙනවා එතකොට තාම පේන්නේ ඇහැ තිබුණට හිත නැත්තම් පේන්නේ දර්ශන කෘත්‍ය කරන චක්කු විඥානය රූප තිබුණට පේන්නේ රූප තියනවා අපිට පේන්නේ නැහැ කියන්නේ අයිතියක් නෑ. අපි දන්නේ එහෙම කියන්න පුළුවන්ද අපිට? එහෙම කියන්න බෑ. දැන් ඇහැ හැදිලා රූප තියෙන රූප ගැටල රූප හැදිලා ඇහැ හැදිලා. ඔන්න ඒ දෙන්න අපේ මූණ වගේ. තාම පේන්නේ නැහැ, දන්නේ නැහැ, හිතට හම්බෙලා නැහැ. ඒ දෙන්න තියෙන තැනට ඇයි අපි හිත යොමු කරන්නේ? චක්කු විඤ්ඤාණය යොමු කරන්නේ? වෙන මොකුවත් නෙමෙයි. ඇහැ උදව්වෙන් ඇහැ ළඟට ඇවිල්ලා තියෙන රූපේ කොපියක් දා ගන්නවා හිතට. නාම කියලා කියන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටිකක් හිතට යෙදෙනවා. දැන් පේනවා. ඔන්න පේන්නයි මේ කරුණ හදාගත්තේ. ඔබට මෙහෙම බලනකොට පෙවුනා නම් යමක් පෙනෙනවා නම් ඔබ නොදන්නවා වුණාට ඒ බලන ක්ෂණයම මෙන්න මෙහෙම ප්‍රත්‍ය ටිකක් සම්පූර්ණ වෙලා පිළිගලා තියෙනවා. මේ ස්පර්ශය නිසා නාම ධර්ම ටිකක් හිතේද උදව්වෙන් හිතට දාගන්නවා. විඤ්ඤා චක්කු විඤ්ඤානේ තමන් තුල නාම ධර්ම හදාගන්නට තමන්ද ඇහැරුක තියෙන තැනට දායකත්වයක් ලබලා උදව් වෙලා. ඔකට මම උපමාවක් මෙහෙම කිව්වොත් ඔය බර උස්සන නාට්‍යම්බ කෙනෙක් හරි කවුරු හරි ලොකු ගෝණයක් තියනවා. මේක තනියම උස්සන්න බෑ. තව දෙන්නෙකුට කියනවා ඕක පොඩ්ඩක් අල්ලන්න කියලා තමුණුත් පැත්තක් අල්ලලා අනිත් දෙන්නගේ උදව්වෙන් තමනුත් අල්ලලා උස්සලා කරන් තියා ගන්නවා තමන් කෙනා. එතකොට මේ ගෝණිය උස්සන්න තුන් දෙනෙක් ඕනේ. එක පැත්තක් මොකද කරන්නේ? තමන්ගේ කරන් තියන්න තමම පැත්තක් අල්ල ගන්නවා ඒ ගුණයේ තවද පැත්තක් තව දෙන්නෙක් අල්ලනවා බර වැඩි නිසා තුන් දෙනාගේම වෑයමෙන් ඔසවලා මොකද කරන්නේ තුන් දෙනාගේම කරේ තියාගන්නවද නෑ කායේ කරේ තියාගන්න එක්කෙනෙක්ගේ කරේ ඒ වගේ ඇහත් රූපියත් තියෙන තැනට චක්කු විඥානෙ යෙදිලා නාම කියන ටික ඔසවලා චක්කු විඥානෙම දාගන්න තේරුම් ගන්න කීපේක මේවා මේවා එකක් ගන්න බලන්න ඕනේ නෑ. එක දෙයයි ඕගලන්ට නුවණ තියෙන්න ඕනේ. පොඩි දෙයයි. මේ කතා කරන දේ මෙන්න මෙතන අල්ලගන්නයි ගැඹුරු වෙන්න ඕනේ. අපිට මෙන්න මේ පේනවා කියන සිද්ධිය නිර්මාණය වෙලා තියෙන්නේ ඇහත් රූපයක් තියෙන තැනට හිත යොමු කළා ස්පර්ශය නිසා ඒ රූපේ බඳුම වේදනා සංඥා යෙදුණු කම නිසායි පෙනෙන කම නිර්මාණය වෙලා තියෙන්නේ. අන්න ඒ පෙනෙන දෙයයි අපි හිතන්නේ කියන්නේ කරන්නේ කියලා ගත්තොත් ඕගොල්ලෝ හිතන්නේ කියන්නේ කරන්නේ තමන්ට පෙනෙන අත්දැකීමට මිසක ඕගොල්ලන් ඕගොල්ලෝ පෙනෙන රූපයකටවත් පෙනෙන නාමයකටවත් ඕගොල්ලන්ට මනෝවිඥාණයට මනෝ විඥාණයට යන්න පුළුවන්කම තියෙන්නේ චක්කු විඥානයේ ගාවට විතරයි වෙන්න ඕනේ. මම කතා කරන සිද්ධිය ගැඹුරුයි. මනෝ විඥාණයට හොඳට හෝ නරකට හෝ කුසල් හෝ අකුසල් හෝ විදියට හිතන්න පුළුවන් හිතට අහුවෙන්න ඕනේ පෙනෙනකම. පෙනෙනකම හැදිලා තියෙන්නේ මොකක්ද? නාම රූප දෙක නිසා. රූපං ඒකවන්තෝ නාමං ဒ ුතියවන්තෝ විඥානං මච්චි. රූපේ හම්බ වෙන්නත් බෑ නාමේ හම්බ වෙන්නත් බෑ විඥානයේ තුල ඉන්නවනම් නැත. එතකොට මෙන්න මෙතන හරීම වටිනවා ඕගොල්ලන්ගේ මුළු සංසාර දුකම ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදීම නොබෝ දවසකින් ගෙවෙනවා මෙන්න මේ කතා කරන ටික ඇත්තටම හිතට අල්ලගන්න පුළුවන්ද කියලා බලන්න එච්චරටම වටිනවා මේ පෙන්වන ටික කෙල්ලවරක් නැති සසරක අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කිව්වහම හිතන්ත ලේසි ගමනක්ද අපි ඇවිල්ලා තියෙන්නේ කියලා මගේ බුදුහාමුදුරෝ කවදාවත් යා කෙනෙක්ව යහපතට ගන්නටවත් අවඩක් නැත්තම් බොරු දෙයක් වැරදියක් පෙන්වන මහෞත්මයන් වහන්සේ නමක් නෙමෙයි. සසර එච්චරට දුක් විඳ හින්දාමයි දුක් විඳලා තියෙන හින්දාමයි අපි මේ සසර ගම මේ තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්නට බැරි වුණොත් ඒ මහා ජල සාගරය තාම එහෙමමයි. අද මම කියලා දෙන දේ ඒකයි මම කිව්වේ ධම්මට්ටික ඥානය ධම්මච්චිත ඥානය නැති කෙනෙකුට මෙතන ටිකක් අමාරුයි කියලා. බොහෝ වෙලාවට මේ ශුන්‍යතා පටිසංයුක්ත දේශනා ගිහි අයට කළත් ඥාරාණේ පිළිසිතුමා සරියුත් මහ රහතන් වහන්සේ අවවාද කරනකොට ඇඬුවේ ගැහැවිය ගෘහපතිය ඔබේ හිතට ඇහැසුරු වෙන්න දෙන්න එපා රූපය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා ඇසුරු වෙන්න දෙන්න එපා කියලා කියනකොට අනේ ස්වාමීනි මේ වගේ ධර්මතා අහලා ඇහුවිරු බවක් මතක නැහැ. සුදුවත් අඳින ගිහි අයත් මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අයින්ම අනුකම්පාවෙන් දේශනා කරන්න කියලා කිව්වා. ආන් ඒ වගේ මේ පෙන්වන ටික ඇත්තටම ගැඹුරුයි පින්වත්නි. ගැඹුර පොඩි හිතල තර්කානුකූලව ගන්න සිද්ධියකට ඒක තේරුණාම අමාරු නෑ. අර උපමාවේ අපි මෙන්න මෙහෙම එකක් කියමු. අපේ මූණ අපිට පේන්නේ හරි. මූණ කියන්නේ පෙනෙන සිද්ධිය නෙමෙයි. කණ්ණාඩියට ඡායාවක් වැටුණා. මූණ ගෙනිච්චාම අපි දැක්කත් නැතත් අපි ඇස් දෙක වහගෙන අපේ දැකීම නෑ ඇස් දෙක වහගෙන අපි මූණ මූණ යාවන් කණ්ණාඩිය ගාවට ගියොත් ඇස් දෙක වහගෙන අපිට පේන්නේ හැබැයි අපි කණ්ණාඩිය ගාවට ගියොත් අපේ මූණ කණ්ණාඩිය වැටෙයි කණ්ණාඩිය තුල ඡායාව මේ මූණ උපකාර වෙලා ඡායාව වැටලා තියෙයි හැබැයි අපි දකින්නේ එතකොට දෙවනි කාරණාව බලන්න කණ්ණාඩියට ඡායාව වැටලා තියෙනවා. හැබැයි දැන් අපි ඇස් වහගෙන ඉන්නේ. ඇස් වහගෙන ඉන්නේ. ඊට පස්සේ ඇස් අරිනකොටම ඡායාවේ තියෙනක දකිනවා. දකිනවා. දකිනවා කියන සිද්ධිය තුන්වෙනියා. ඒක ඇස් දෙක අරපු ගමන් Taman තුල වෙච්ච සිද්ධියක්. දැන් දැක්කට පස්සේ දැකපු දෙයට ඔබ හිතනවා මගේ මූණනේ දැක්කට පස්සේ දැකපු දේ එක්ක අපි ගනුදෙනු කරනවා. එතකොට දකින්න පළවෙනි අවස්ථාව දකින්න උපකාර වෙන ළඟම එක කණ්ණාඩි ඡායාව. දෙවැනි එක කණ්ණාඩි ඉස්සරහ තියෙන රූපය. එහෙනම් කණ්ණාඩිය ගාවට ගිය රූපයයි ඡායාවයි නිසා පේනවා හරිද? තියුණු දෙයට නම් හිතන්නේ කියන්නේ කරන්නේ. අපිට ඡායාව හෝ ඡායාව ඉස්සරහා තියෙන රූපය එක ගනුදෙනු කළා තියෙනවා රටේ. හොඳට බලන්න S2 වහගෙන කණ්ණාඩිය ගාවට ගියා මූණ කණ්ණාඩියට වැටෙන්න ඇති ඡායාව මූණ පේන්නෙත් නෑ දැන් අපිට ඡායාව පේන්නේ නෑ නේද තුන්වෙනි අංගයක් අපිට පෙනෙනවා යම් වස්තුවක් පෙනෙනවා පෙනෙන දේ ඝටිතවම ඒකයි නාම ධර්ම ළඟම කියන්නේ පෙනෙන්නේ මේ හැඩසටහන තමයි නමුත් තාම බලන්න කණ්ණාඩියට හැඩසටහන වැටුණට දැන් ඕගලන්ට පේනවා කියන සිද්ධියක් නිර්මාණය කරලා තියෙනවද ඇස් දෙක වහගෙන ඉන්නේ ඇස් දෙක වහගෙන ඉන්නේ මූණ වැටිලා කණ්ණාඩියට කණ්ණාඩියේ ඡායාවක් තියෙනවා ඉස්සරහා මූණක් තියෙනවා හැබැයි පේන්නේ නැහැ හිත ඊට අනුගතව යොමු කළා කියලා කියන්නේ ඇහැ ඇරලා කරන්නේ මොකද්ද? හිත ඊට අනුගතව යොමු කළා අර යොමු කරපු ගමම ඇහැ උදව්වෙන් හිතට නාම ධර්ම ටිකක් වැටෙනවා. පෙවුනා කියන්නේ අන්න ඒක පේනවා කියන එක වෙනම සිද්ධියක්. දැන් ඔබට පේනවා ඇහැ අරපු ගමම කියන්නේ අර කණ්ණාඩියේ තියෙන පැහැසටහන ඔබේ හිතට වැටිලා. පේනවා. දැන් අර උපමාවේ බලන්නකො. ඇහැ අරපු ගමන් පේනවා කියන තුන්වෙනි එක තේරෙනව නේද? තේරෙන්නේ නැහැ. දැන් රූපය පේනවා. අන්නේ පෙවුණු දෙයටයි අපි හිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට මෙන්න මේ පේන දේ මගේ මූණ මගේ ඡායාව හරි ලස්සනයි ප්‍රශ්නයක් නැහැ හිතන්නේ. හැබැයි ඔබ දන්නවා ස්පර්ශය නැති වෙනකොටම ඇහත් රූපේ චක්කු විඥාන නැති වෙනකොටම පිනෙනකම නැති වෙනවා. එතකොට හිත වෙන හිතපු කියපු කරපු දේවලුත් නැති වෙනවා. ඒ වගේ ඇහැයි රූපයයි දෙක අපේ මූණ වගේ ඒක තියෙන තැනට හිත යොමු වෙනවා කියන්නේ කණ්ණාඩියක් ළඟට ගෙනියනවා වගේ. ස්පර්ශය කියලා කියන්නේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම කොපියක් අන්නට දා ගන්නවා. අර නාට්‍යාම්බිකේන තමන්ගේ දායකත්වයෙන් මිටියක් කරේ තියාගත්තා වගේ ඇහත් රූපියක් දෙන්න ඉන්න තැනට චක්කු විඥානයේ උදව්වද තබලා නාම කියන ටික හිතට දාගත්තාම පේනවා. අපිට පේනවා. දිත්තේ දිත්තමත්තම් පෙනීම පෙනීමක් විතරක් වෙන්න ඕනේ. දකින්නවා දැන්. හොඳට මතක තබා ගන්න මේ පේන්න ළඟම කාරණාව නාම. ඒකයි මේ නාම ධර්ම පෙනෙන කමත් පෙනෙනකම නාම ධර්මත් එක්ක ඝටිතව තියෙන්නේ. ඒකයි මේ හැඩසතහම පෙනෙනවා. පිරින්නේ හැඩසතහන. ඒ හින්දා ඔබට පේන්නේ මොකද්ද මේ හැඩසතහන කියලා ගත්තට කමක් නැහැ. හැඩ සතහන වර්ණය දන්නවා. හැඩ සතහන දන්නවා. මිහිරියා මිහිරිකම දන්නවා. ඔක දන්නවා. ඔබ දන්නේ. ඒ දන්න කමට ඔබ දන්න කමට ඔබට පෙනෙන කමට ඔබ හිතනවා මේ අපේ පුතානේ අපේ අම්මානේ මේ සල්ලිනේ 5000ක්නේ කියලා හිතනවා. හිතන එක මනෝවිඥානික කෘත්‍යය. දැන් හිතලා තියෙන්නේ ඔබට පෙනෙන දෙයට. එතකොට අර මේ නාම ධර්ම ටික මේ මිත්‍ය කරේ තියාගෙන ඡායාව ඉස්සරහා වස්තුව තියෙන තාක්ම කණ්ණාඩි ඉස්සරහා වස්තුව තියෙන තාක්ම ඡායාව තියෙනවා ඒ තාක්ම පෙනෙනවා වගේ ස්පර්ශ වල තියෙන තාක්ම නාම ධර්ම ටික හිතේ යෙදිලා තියෙනවා නාම ධර්ම ටික යෙදිලා තියෙන තාක්ම පේනවා ඔබට පේන දෙයට ඔබ හිතනවා දැන් හිතට යෙදුණු නාම ධර්ම ටික නාම ධර්ම ටික නිසා නාම ධර්ම ටික පෙනෙන කමටයි හැඩසටහන් පෙනෙන කමටයි ඔබ හිතන්නේ එතකොට දැන් ඔබට ඇහැ රූපේ දෙක කල්ලම හම්බ වෙලාම නැහැ. ආධ්‍යාත්මික ආයතන ටික බාහිර ආයතන ටික හම්බ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බලන්නවත් හම්බ වෙලා නැහැ. ස්පර්ශය නිසා පෙනෙන කම හැදිලා පෙනෙන දෙයට මට පෙනෙන දෙයට මම දුව පුතා අම්මා තාත්තා කියලා හිතුවා. හිතනවා. අර තුන් දෙනා මේ මිත්‍යේ කරේ ගන්න උදව් වුණා. ඒ වගේ ස්පර්ශයට උදව් වෙන ඇහැ හෝ බිඳුනොත් වෙනතකට යොමු වුනොත් රූපය හෝ නැති වුනොත් හිත හෝ වෙනතකට යොමු වුනොත් ස්පර්ශය බිඳෙනවා ස්පර්ශය බිඳෙනවා කියන්නේ ඔබට පෙනෙන කම නැති වෙනවා පෙනුණු ගමම්ම ඔබ යමකට නම් හිතුවේ හිතපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඔබ රූපයක් පෙනෙන්නේ මෙහෙම ඒ මෙහෙම පෙනුණු දෙයටයි ඔබ හිතලා තියෙන්නේ කියලා ඔබ රූපය පෙනෙනකම පෙනෙනකමත හිතලා කියලා කරන බව අල්ලලා දෙන්න හිතන්න කියන්න කරන්න පුළුවන් බැරි නෑ ඒ හිතන කියන කරන දේවල් රැස් වෙන්නේ ස්පර්ශය නැති වෙනකොට නිරුද්ධ වෙනවා ස්පර්ශයේ එකාන්තයක් ස්පර්ශ සමුදේ එකාන්තයක් ස්පර්ශ නිරෝධය නැතයි මෙන්න මෙතන හුරු කරන්න පුළුවන් නම් ටික ටික අද දවසේදී හුරු කරන්න මෙන්න මෙහෙම අපි භාවනා කරනවා කියලා කියන්නේ එක තැනක ඉඳගෙන ඉන්නකොට එක තැනක ඉඳගෙන ඉන්නකොට අපි යෝනිසෝ මනසිකාරය කරනවා අපිට රූපයක් හම්බ වෙන්නේ කොහොමද? අපිට පෙනෙනකම ඇති වුණේ කොහොමද කියලා බලන එකට කියනවා උදය කියලා. මට පෙනෙනකම නැති වෙන හැටි ඇති වෙන එකට බලන එක කියනවා වැය කියලා. ආහාර ප්‍රත්‍යයෙන් ස්කන්ධයන්ගේ උදේවැය මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය නෙමෙයි පංච උපාදානස්කන්ධ කියවට කමන ස්කන්ධයන්ගේ උදේවැය ආහාර ප්‍රත්‍යයෙන් ආහාරය නිසා රූපය හැදිලා තියෙනවා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදිලා තියෙනවා නාම රූප නිසා විඥානය කියලා බලනවා ආහාරය නිසා රූපය හැදිලා තියෙනවා කණ්ණාඩිය ඡායාව දෙක හැදිලා එතෙන්ට අපි ඇහැ ඇරියාම කණ්ණාඩිය ඡායාව නිසා පෙනෙනවා වගේ ඈත් රුපියක් දෙක තියෙන තැනට හිත යොමු කළාම වේදනා සංඥා චේතනා කියන නාම කියන ටික හිතේ යෙදෙනවා. ඒ රූපේ උපකාරයෙන් නාම ධර්ම හිතේ යෙදුණු ගමන් පේනවා කියන සිද්ධියක් වෙනවා. නාම රූපපච්චය විඥාන. නාමයයි රූපයයි දෙක ප්‍රත්‍ය හේතු ඵලය තමයි පෙනෙනකම. පෙනෙනවා. තුන්වෙනෙක් ඉන්නවා මේ පෙනෙනකම අර උපමාව ගන්නකො මූණ අරන් කණ්ණාඩිය කාවට ගියස් දෙක වහගෙන දෙක සම්පූර්ණ පේන්නේ තුන්වෙනෙක් ඉන්නවා පේනවා අන්නේ පෙවුණු කෙනයි තයි මම මනෝවිඤ්ඤාණයෙන් හිතන එක සම්බන්ධ ඒ වගේ ඔබ හිතන්නේ කියන්නේ කරන්නේ චක්කු විඥාන මට්ටමින් පෙනෙනකම හදාගෙන නැත්තම් චක්කු විඥානයේ අත්දැකීමට පෙනෙන කමටයි ඔබ හිතන්නේ. සෝත විඥානයේ අත්දැකීමට ඇහෙන කමටයි හිතන්නේ. ඇහෙන දේ ඇති උනේ මේ ප්‍රත්‍ය ටිකකින් බලන්න. ඒ ප්‍රත්‍ය නිසා පෙනෙන කම ඇති වෙනවා කියලා දැනගෙන පෙනෙන දෙයට හිතනකොට අපි මේ යමක් හිතනවා නම් ඒ හිතන්ට පෙනෙන දේ කලින් තිබුණා නෙමෙයි මේ මේ ප්‍රත්‍ය නිසායි පෙනෙනකම කියලා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියලා පේනවා. ඒ වගේම පේන්නේ ඇහැටනේ පේන්නේ රූපෙටනේ පේන්නේ ස්පර්ශ නිසා හටගත්ත සංඥාවක්නේ කියලා එහෙම අල්ලන්න බෑ. එයා දන්නවා නාම රූප දෙක නිසා මට ඒකයි මෙතන තියෙන සියුම් සිද්ධිය අර නාම ධර්ම ටිකම Taman දන්නවා Tamanට පෙනෙනවා හැඩ සටහන පෙනෙනවා වර්ණ සටහන පෙනෙනවා Tamanට පෙනෙන ගතියට මේ මගේ පුතා මගේ පුතාගේ හැඩ සටහන කියලා හිතන්න පුළුවන් එතකොට ලෝකෝත්තර මාර්ගයේදී ඕගොල්ලෝ අල්ලලා දෙන්නේ මනෝ විඥාණයට ගනුදෙනු කරන්න පුළුවන් චක්කු විඥානයේ අත්දැකීම දක්වා විතරයි කියලා. ඒ නිසා ස්කන්ධයන්ගේ උදේ වැදලි උදේ කියලා කිව්වේ අපිට වස්තුවක් පෙනෙනවා නම් පෙනෙනකම ඇති වෙන්නේ කොහොමද කියන එක බැලුවා ඒකට කිව්වා උදේ මෙන්න මෙහෙමයි පෙනෙනකම ඇති උනේ ඒ පෙනෙන දේ එකයි මම ගනුදෙනු කරන්නේ මේ මේ හේතු ටික නැති වෙනකොට පෙනෙනකම නැති වෙනවා කියන එක දකින් ධෛර්යය බලන්නේ එහෙනම් මම යම් විදිහකට හිතුවනම් යම් රූපයක් දැකලා හිතුවනම් ඒ දැකපු රූපේ නිරුද්ධයි රූපේ තමයි දකින්නේ හැබැයි රූපේ දකින සිද්ධිය දන්න නිසා එයාට රූපේ කියලා අහුවෙන්න තැනක් නැහැ. රූපේ දකින්නකමතයි හිතලා තියෙන්නේ. රූපේ දකිනවා. දකින්න රූපේ උපකාරයි. දකින්න සිද්ධිය තුල රූපේ නැහැ. දකින්න සිද්ධිය තුල ඒ කියන්නේ මූණයි ඡායාව නිසා පෙනෙනවා. පෙනෙන්න මූණයි ඡායාව උපකාරයි. Taman දැනගන්නවා පෙනෙනවා කියන සිද්ධිය තුල ඡායාවයි මූණයි නැහැ. බොහොම සිද්ධියක්. ඊට පස්සේ Taman දැකපු යම් සතහනක් හිතෙන් දැක්කනම් ඒ සතහනම තමයි ඒ දැකපු සතහන පස්සේ හිතන්නත් පුළුවන්. එතකොට ඒ හිතන්නේ කලින් දැකපු අත්දැකීම මිසක දැකපු රූපේවත් දැකපු නාමවත් හිතනව නෙමෙයි. කලින් අපි දැක්කා නම් යම් වස්තුවක්. බස් වලට ඉන්නකොට ළඟින් බස් එකක් ගියා. මට පෙවුණා. හැබැයි ගියා. මට තෙවුණු කම සිහි කරන්න පුළුවන්. බස් එකක් එතකොට ඇස් ඉදිරියට ආපු අර රූපේ සටහනම තමයි තෙවුණ කියලා මට සිහි කරන්න තියෙන්නේ. හැබැයි තෙවුණ කියන අත්දැකීම තමයි ඒ සිහි කරන්නේ. කලින් ගිය බස් එක සිහි කෙරුවා යන ගණයට යනවා. හැබැයි කළා තියෙන්නේ මොකක්ද? මම දැකපු කම සිහි කළා. මෙන්න මෙතන තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න ඒකාන්තයෙන්ම මේ සසර ගමන ගොඩක් දුර නැහැ. හරියටම ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන එකක්වත් අහුවෙන්නේ නැහැ මේ විඥාන මැජ්ජේ. චක්කු විඥානයේ අධ්‍යක්ීම එක ගනුදෙනු කරනවා කියන තැනකට ආවා. රූපයන්ට හම් වෙන්නේ නැහැ නාමයන්ට හම් වෙන්නේ නැහැ. මේ පෙන්වෙන දේක ගනුදෙනු කරනවා කියලා දකිනකොට පෙර තිබුණු දෙයක් හමු වෙනවා නෙමෙයි එතකොට අතීතන්තයට හැරෙනවා මට පෙනෙන දේ තියෙනවා නෙමෙයි ඉතුරු වෙන්නේ නෑ අනාගතයන්තයට හැරෙනවා වර්තමානයේ හේතු නිසා නාම රූප දෙක නිසා පෙනෙනවා ඒ දෙක නැති වෙනවා නැති වෙනවා ඒ වගේම අල්ලගෙන විඳින්න රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් හම්බ වෙන්නේ නැහැ. තණ්හා කරන් රූපයක් හම්බ වෙන්නේ නැහැ. සක්කාය සක්කාය සම්පතිය හම්බ වෙන්නේ නැහැ. ඉතින් ශබ්දයක් ඇහෙනකොට උදේ බලනවා ශබ්දයක් ඇති වෙන්නේ කොහොමද කියලා හොඳට මෙහෙම හිතනවා පැත්තකට ගිහිල්ලා භාවනා කරනවා කියන්නේ මේ මෙහෙම හිතන්න හොර වෙන්නේ මට සද්දයක් ඇහෙන්නේ කන අරගෙන සද්දයක් වෙන තැනට ගියොත් හෝ සද්දයක් කන ළඟට ආවොත් කන සද්දේ ගැටෙනවා සද්දේ කනට ගැටෙනවා ඊට අනුගතව සෝත විඥානයේ යොමු වුණාම ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා නාම ධර්ම දෙනවා දැන් එයා දන්නවා අර සද්දේ බඳුම කොපියක් හිතට දාගත්තා කියලා ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා යෙදුනා නාම කියනකොට දන්නවා කණ්ණාඩිය ගාවට මූණ අරගෙන ගිහිල්ලා කොපියක් දාගත්තා වගේ කනයි ශබ්දයයි දෙන්න ඉන්න තැනට හිත යොමු කරලා යොමු කලේ මොකටද කොපියක් දාගන්න මොකේද කන ඉස්සරහට ආපු ශබ්දේ මොකද හිත ඇතුළට වැටලා තියෙන දේ හිතට දැනගන්න පුළුවන් මේ වේදනා සංඥා චේතනා හිතේම යෙදෙනින් හිතේම ගැටෙනින් දකිනවා. දකින්නේ මොකද්ද? මේ හැඩසටහන. හැඩසටහන කියන්නේ මොකද්ද? ඒ දැක්කපු කම. ඒකයි ඔය හැඩසටහන තමයි ඔබට දැක්ක කියලා දැක්ක කියලා මතකෙ තියෙන්නේ. හැබැයි ওই හැඩසටහන අර එළිය තිබ්බ නෙමෙයි ස්පර්ශ නිසා හටගත්තේ. එතකොට මෙතෙන්දි කියනවා එක දෙයක් ඔබ ගනුදෙනු කරන්නේ හිතට වැටිලා හිතත් එක්ක ඔවුනොන්ට උපකාරීව පෙනූ නාම නාම ධර්ම ටික නිසා පිනුණු කෘත්‍යයටයි. ඔය ඔක්කොම කෙටි කළා කැටි කළා ගන්නකො ඇස් දෙක අරපු ගමන් පෙවුණා. ඒ කියන්නේ කන ශබ්දය තියෙන තැනට හිත යොමු කරපු ගමන් ඇහුණා ඇහෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ. දැනට පළවෙනි අවස්ථාව නාම ධර්ම ටික ගැන විමතියක් තියෙනවා නම් අතහරින්නකෝ. කණයි සබ්දයයි අහුවෙන්නේ නැති වෙන්න හිත තියන්නකෝ. එතකොට අන ඒක පුළුවන් නේ මං කියන්නේ නේද? කියන්නේ ඡායාවයි ගන්න දෙනු කියලා කියලා. තව හිත දියුණු වෙනකොට විඥානීය අධ්‍යක්ීමයි නාම ධර්මයි ඕගලන්ට වෙන් කරගන්න නුවණ එනවා. තාම ඒ දෙක එකටම ගැටිත වෙලා පේන්නේ මේ හැඩේ නෙමෙයිද? වගේ තැනකින් ඕගලන්ගේ හිත ඇඳිලා දැඳිලා ඇති කමක් නැහැ. දැනට එහෙම තබන්න පළවෙනි අධියර පළවෙනි අධියර මූණ දාගත්තා කණ්ණාඩියට කණ්ණාඩියේ තියෙන ඡායාවයි දැක්කේ කියලා නුවණ තියලා මූණ එහෙනම් ඍජුව හම්බෙලා නැහනේ කියන තැනකට හිත තියාගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ. නිකමට හිත නගා ගන්න පුළුවන්. ඒ වගේ එහෙනම් අපි මෙච්චර කල් රූපේ රූපේ රූපේ පේන්නේ කියලා ගත්තට ඇහැයි රූපයයි දෙන්න පේන්නේ නැහැ, දන්නේ නැහැ. එතෙන්ට හිත යොමු කළා ස්පර්ශය කියන ධර්මතාවය උපදලා හිතට නාම කියන ටික දාගත්ත නිසා මේ පේන්නේ. කියනකොට පේන කොටත් නුවණයි මේ පේනවා කියන සිද්ධිය පේනවා කියන සිද්ධිය හිතේම තියෙන නාම ධර්ම ටිකක් එක්ක එකතු වෙලා පේනකම වෙලා හැබැයි ඇහත් රූපියක් දෙක හිතේ යෙදෙන්නේ ගැටෙන්නේ නැතුව කියලා පේන්නේ රූපේ පේන්නේ ඇහැට කියලා තබපු හුරු අතහරින්ට එහෙම පෙනෙන දෙයකටයි මම මේ හිතන්නේ කියන්නේ කරන්නේ නා රූපේ පේන්නේ රූපේ දන්නේ නැහැ ඇහත් රූපය දෙක තියෙන තැනට කොපියක් දාගත්ත හිතට අපි දන්නේ නැති වුණාට මෙහෙම බලනකොට හිතේ වේදනා සංඥා යෙදීම තමයි පේනවා කියන්නේ. ඒ පේන දේ හිතුවේ තියෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ කියලා එක තැනක ඉඳගෙන ටික ටික අල්ලලා දෙන්න. දැන්ට නාම ධර්ම ටික හිතෙන් වෙන් කරගන්න බැයි නම් එක කමන්නේ මොකද හිත දියුණු වෙනකොට ඒ ටික වෙන් වෙනකොට ඇත්තටම රහත්. පළවෙනි අවස්ථාව රූපේ වෙන් කරගන්නකො. එතකොට අනාගාමී. මේ දෙක වෙන වෙන දෙපැත්තට. නාමයයි රූපය දෙකම එකවර අතහැරෙන්නේ නැහැ. නාම ධර්ම වෙයි පෙනෙන එක නෙමෙයිද? තියෙන්නේ මේ හැඩසටහන නෙමෙයිද කියලා දෙක එකටම ගැටලා ඕගලන්ට තේරෙන්නේ. ඒ හින්දා පේන්නේ හැඩසටහන කියලා ගන්නකොදනට ගන්නවා කියන්නේ නාම රූප දෙක නිසා කියන්නේ ඒ කන්නාඩි ඡායාව නෙමෙයිද තියෙන්නේ. පේනකම ඡායාව නෙමෙයිද වගේ තැනකට ගහිත වෙනවා හැබැයි ඇත්තට මූණනම් පේන්නේ නැහැ වගේ තමයි කියලා අනුමානට හරි දෙක කරගන්න පුළුවන්. නේද? ආන් ඒ වගේ අනුමානට නුවණට තබලා ඇහැ රූපය වෙන් කරගන්නකො. එතකොට කනයි ශබ්දයයි දෙන්න තිබුණට ඇහෙන්නේ ඇහෙන්නේ ඒ දෙන්න ඉන්න තැනට සෝත විඥානි යමුනා කියලා කියන්නේ ස්පර්ශය හදලා නාම කියන ටිකක් ඒ හිතෙම යොදාගත්තා. අර නාට්‍යම්පි කෙනා කළ වැඩේ දකින්න. තව දෙන්නෙකුත් අල්ලන්න කියලා තමනුත් අල්ලලා තමන්ගේ කරට දාගත්තා. දැන් එහෙම කළේ මොකද්ද? ඇහෙනවා. අන්න එහෙමයි ඇහෙන්නේ. අන්නේ ඇහෙන එකටයි අපි ගනුදෙනු කරන්නේ. එහෙනම් එතකොට කනයි ශබ්ද රූපයයි දෙකට ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ටික අහුවෙන්නේ නැහැ ඔයගලන්ට. රූපයන්තෙත් දැනට අහුවෙන්නේ නැහැ. නාමයන්තෙත් අහුවෙන්නේ නැහැ. නමුත් ඉස්සරහට යනකොට මොකද නාම රූප දෙකෙන්ම අහුවෙන්නේ පිටන්ට ගියේ මහා පුරුෂයා. දැන් අපි මේ හික්මමින් යනවා පළවෙනි අධිර පළවෙනි කොටස රූපයේ මිදෙන විදිහට අපි හික්මනවා. දෙවනුවට අපිට නාම ධර්මයෙන් මිදෙන විදිහට සිහිය නුවණ තීව්‍ර වෙනවා. නීවරණ චිත්තය ගෙවනවා. ගන්ධ සුවඳක් දැනෙනවා, ගන්ධේ නාසයට ගැටෙනවා. නාසයේ ගන්ධය ගැටෙනවා දැනෙන්නේ හොඳක් හෝ දුකක් හෝ සුඛයක් දැනෙන්නේ නැහැ. එතෙන්ට ගහන විඥානය යොමු කළාම තුන්දෙනා ආයෙත් එකතු වුණා මිටියක් හරි තියාගෙන නාසයයි ගන්ධයයි ගාහන විඥානය කියන ධර්මතා තුනම නිසා ඒ විඥානීය අධ්‍යක්ීමක් තබලා වේදනා සංඥා චේතනා කියන ගන්ධය බඳුමෝ කොපියක් දා ගන්න හිතට වේදනා සංඥා චේතනා වේදනා එන සුගන්ධ දුගද රූපේ යම් බඳුද මේ සංඥාවේ බඳු සංඥාව යම්බුද සුගන්ධ දුග රූපේ බඳු හැබැයි යා දන්නවා මට ගන්ධ සුවඳ දැනෙන්නේ මෙහෙම ඕකේ තව සිද්ධියක් තියෙනවා ඕගොල්ලන්ට එන්න පුළුවන් එහෙනම් ගන්ධ සුවඳ මට දැනුණත් හිතට වැටෙන සංඥාව එබඳු නම් එබඳුම ගන්ධ සුවඳ රූපයක් තියෙනවනේ කියලා ඔගොල්ලෝ ගාව කෙලෙසයක් උපදී නෑ ඒකද තව කෙරවල ඇති තියෙනවා ඒ ගන්ධයද ගන්ධ රූපෙද අෂ්ටමක රූප කලාපෝ නාශයත් අෂ්ටමක රූප කලාපෝ වූ බාහිර වස්තු දෙක නිසා එවිලි හදලා තියෙන එකක්. දැල්ලි කැට ටිකක් තියෙන තැනක ඇහැට සාපේක්ෂව කන්දක් හදලායි පෙන්වලා තියෙන්නේ. ඒ වගේ රූපෙද එවිලිම හදලා තියෙන්නේ. ඒ හින්දා ස්පර්ශය නිරුද්ධ වෙනකොට එහෙම රූපයක් තිබුණා හැදිලා මේ මේ මේ තිබුණ හින්දා ස්පර්ශය නිසා කොපියක්වත් දාගත්තේ කොපිය නැතත් රූපේ තියෙනවා කියන තැනට ගන්න බෑ. ඒක අපි වෙනව මෙව කරන්න ඕනේ දැනට මට පෙන්වන්න ඕනේ අවස්ථාව තමයි මෙන්න මේ සිද්ධිය හැම වෙලාවෙම හැම වෙලාවෙම ස්පර්ශ වෙනවා කියලා කියන්නේ පෙනෙනවා හෙනවා හිතේ නාම ධර්ම යෙදුණා කියන්නේම පෙනෙනකම අයක්ෂණ මාත්‍රයක්වත් යන්නේ පෙනුණු දෙයට හිතන්න කියන්න පුළුවන් පෙනෙන්න උපකාර වෙලා තියෙනවා ළඟම දේ නාම නාම වලට උපකාර වෙලා තියෙනවා රූපේ අපේ මූණ දකිද්දී පෙනෙන්න ළඟම උපකාර වෙලා තියෙනවා ඡායාව ඡායාවට උපකාර වෙලා තියෙනවා රූපේ මූණ ඒකයි නාම රූප කියලා ධර්මතා දෙකක් උපකාරයි අපිට දකින්ද අපි කෙලින්ම රූපේ කියලා බලන්න පුළුවන්කම තිබුණ හින්දායි මායයට අහුනේ කෙලින්ම මේ දුවගේ රූපේ පුතාගේ රූපේ වටිනා රූපේ කියලා අපිට අල්ලන්න පුළුවන්කම තියෙනකොට ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. එතකොට තණ්හා මාන දික්ටි ඇති කරගෙන උපාදාන වෙලා භවයට යනවා කර්ම කෙලෙස් නිමිති ඇති වෙනවා. ඇවිත් ඇති වෙලා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් පැවරිලා බැඳිලා මැඩිලා දුක් විඳිනවා. ඉතින් ඒ දුකෙන් මිදී ගන්න නම් රූපයේ තණ්හාව කරන්න බැරි වෙන්න ඕනේ, ඇලෙන්න බැඳෙන්න බැරි වෙන්න ඕනේ. රූපය අල්ලන්න බැරි වෙන්න, රූපේ උපාදාන කරන්න බැරි වෙන්න තමයි මොකද්ද බුදුහාමුදුරුව වෙන මොකද මේ සත්‍ය අවබෝධයක්. එහෙනම් ඇත්ත ඇති හැටි බලන්න නිවන් දකින්නවා කියන්නේ වෙන මොකුත්ම නෙමේ සත්‍ය අවබෝධයක්. එහෙනම් අපිට රූපයක් පේන තැනක මොනවද තියෙන්නේ රූපයක් පේන්නේ කොහොමද කියලා ඇත්ත බැලුවා විතරයි ඇත්ත බලපු පමණකින්ම රූපය පෙනෙනවා රූපේ දකින්න පුළුවන් මේ අහුවෙන රූපයයි කියලා අල්ලගන්න මනස අතහැරෙනවා අල්ලගන්න බැරි වෙනවා ඒ සඳහා අපි කරන්නේ ඇත්ත ඇති හැටි පෙන්වන එක විතරයි මේ මේ ලෝකෝත්තර මාර්ගය කියලා කලන්නේ මේ ස්කන්ධයන්ගේ උදේ බලනවා කියලා ඇත්තටම මට රූපයක් පේන්නේ කොහොමද කියලා බැලුවාම ඒ බලනකොට තේරුණා පේන්නේ රූපය කියලා ගන්න බෑ. පේන්නේ රූපය කියලා අල්ලගෙන හිත හසුරවන්න බෑ. පෙනිලා තියෙන්නේ රූපේ උපකාරයි ස්පර්ශයට ඇහත් රූපයටත් එන්න පුළුවන්කම තිබිලා තියෙන ස්පර්ශය කියන ධර්මතාවය ළඟට විතරයි. ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටික කියදලා පෙන්නලා තියෙන්නේ. එහෙම පේන ටිකටයි මනෝවිඥාණයෙන් අපි බැඳලා තියෙන්නේ. කර්ම භව මනෝවිඥාණය ගනුදෙනු කරලා තියෙන්නේ පෙනෙන කම එකයි. පෙනෙන කම හදන්ත ඇහැ රූපයට සම්බන්ධ වෙලා තියෙන්නේ කොතෙන්ද ස්පර්ශය කියන තැනට විතරයි එහෙනම් මනෝ විඥාණයට හීනෙන්වත් ඇහැ රූප දෙක ඇසුරු කරන්නට බැරි වෙලා නේද කියලා නුවණක් එනවා. කබලින්ක ආහාරය කබලින්ක ආහාරය උපාදාන කරන්න බැරි විදිහට එයාට ඥාන දර්ශනය වැඩෙනවා. ඉතින් මෙන්න මෙතන දැන් ගොඩක් දැන් කාලේ මම ගොඩාක් ගත්ත මට ඕනේ ඇත්තටම මෙතනයි ඕගොල්ලන්ට ඇත්තටම පෙන්වන්න ඕනේ තැන. නැවත නැවත හරි තේරුම් ගන්න මුළු සසරම මුළු ජීවිතේම කොට යන එකම තැන. මොන්න තරම් විදර්ශනා භාවනා කළා සමත භාවනා කළා ත්‍රිලක්ෂණේ වැඩුවත් කවදාම හරි දවසක අපි මිදෙන්නේ මේ නාම රූප දෙකෙන් එකක්වත් විඥාණයට අල්ලන්න බැරි විඥාණයට පිහිටන්න බැරි තැනටපත් වුනහමයි දැන් මේ විදිහට කරනකොට රූපය විඥාන තිතියක් වෙනකම් අතහැරෙනවා. රූපයේ විඥානය පිහිටන්න බෑ යාට. තාම නාම ධර්මයේ විඥානය පිහිටන්න පුළුවන්. මොකද මේ තේින්නේ එහෙනම් හිතට ඡායාවම තමයි නේ කියලා නැත්නම් මේ වේදනා සංඥා නේද? මේ හැඩසටහනේ එහෙනම් පේන්නේ වගේ තැනකින් පෙනෙනකමයි සංඥාවයි දෙක එකට ගැටිතලා තියෙනවා ඔයගලන්ට. ඒක මේ මට්ටමේ අයින් කරන්නත් බෑ. ඒකද අයින් වෙනවා අයින් වෙනවා උද්දම් භාග්‍ය සංයෝජන වලදී. එතකොට රූප වේදනා සංඥා සංකාර කියන විඥානෙ පිහිටන තැන් ටිකක් විඥානයේ පිහිටන තාක් රූපේ විඥානෙ පිහිටන තාක් ඕගොල්ලෝ රූප ගැන දන්නවා. රූප ගැන දන්න තාක් රූපේ උපාදානයි. යම් වෙලාවක රූපේ විඥානේ පිහිටියේ නැත්නම් මම අවසාන වශයෙන් උපමාවක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ gedaraක නැගෙනහිර දිත්තියේ කවුලුවක් තියෙනවා නැගෙනහිර දිත්තියේ කවුලුවක් තියෙනවා ඉරේලිය කවුලුවෙන් වැටෙනවා නැගෙනහිර දිත්තියේ නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා දිත්තියේ කවුලුවක් තියෙනවා කවුලුවෙන් ඉරේලිය ගේ ඇතුළට වැටෙනවා මහණෙනි මේ හිරු එළිය ගියකට වැටෙන ගිහිල්ලා කොහෙද පිහිටන්නේ ස්වාමිනී බස්නාහිර දිට්ඨිය හොඳයි මහණෙනි බස්නාහිර දිට්ඨිය නොතිබුණොත් මේ හිරු එළිය කොහෙද ගිහිල්ලා වැටෙන්නේ ස්වාමිනී පොළොවේ වැටෙන්න පුළුවන් හොඳයි මහණෙනි පොළොව නැති වුණොත් ස්වාමිනී ජලයක් තියෙනොත් ජලය වැටෙන්න පුළුවන් මහණෙනි ජලය නැති වුණොත් ස්වාමීන් විඥානේ නොපිහිටියා. විඥානේ මේ ආලෝකයේ නොපිහිටියා. ආලෝකයේ තියෙනවා මම දන්නේ නැහැ කියන්න බෑ. එතකොට ආලෝකය ගැන කතා කරන්න දැක්මක් අපිට තියෙනවද? නැගෙනහිර විත්තිය කවුලෙන් ආලෝකය වැටුනම විත්තියට වැටුණු ගම ආලෝක රවුම කර විත්තිය වැටලා තියෙන නිමිත්ත අපිට පේනවා නේ. ඒ ගැන අපිට හිතන්න කියන්න කරන්න පුළුවන් අපි දන්නවනේ. නිමිත්ත කාපු ගමන් දන්නවා. නිත්‍ය නැතුණු පොළේ ආලෝකේ වැටලා තිබුණු ගමන් දකින්න බැයිද අපිට? දකින්න පුළුවන්. දකින්න කියන විඥාණයට අහු වෙනවා. පොළොවත් නැත්නම් වතුර වැටලා තිබුණා. ඒ ආලෝක සතහනක් වතුර වැටලා තියෙනවා. ආලෝක රවුමක් වතුර වැටලා තියෙනවා දකින්න පුළුවන්. හිතනවා නෙමෙයි. නිකන් දකින්න හරි පුළුවන්. නැගෙනහිර දිත්තේ ආලෝකයේ ඇතුල් වෙලා හැබැයි මේ පැත්තේ පිහිටන්න පොළොවකුත් නැහැ. දිට්ඨියකුත් නැහැ, ජලයකුත් නැති වුණොත් අපේ විඥාණයට හසු වෙනවද? දන්නවද? දන්නේ නිවන. නිවන. ඒ කියන්නේ නිමිත්තක් තියෙනවද? හරියටම රූපේ විඥාන තිතියක් වුණොත් හරියටම රූපය මේ විඥාන තිතියක් වුණොත් විඥානය ගැන අපිට පේනවා. අපි දන්නවා රූපේ කියලා හරියට. මොකක් හරි විඥානේ නොපිහිටියොත් හරියටම විඥානේ රූපේ නොහිටි නොපිහිටියොත් චක්කු විඥාණයෙන්වත් රූපේ දන්නේ තේරුම් ගන්න කියන්නේ. එතකොට මනෝ විඥාණයට රූපය ගැන අහුවෙන්න පුළුවන්ද? කාම භවයේ නිරෝධයට යන්නේ. දැන් මේ විදිහට අපි බැලුවොත් මගේ මූණ ගිහිල්ලා කණ්ණාඩියට බලුවා කණ්ණාඩියේ තියෙන එකයි මට පේන්නේ කියලා ගත්තොත් අපි දැක්කොත් අපේ මූණ කණ්ණාඩියට වැටුණු නිසා පෙනෙනවා කියලා නුවණයි. හැබැයි අහු වෙනවද විඥාණයට? මම කියන එක තේරෙනවද? අපේ මූණ කණ්ණාඩිය ගාවට අරගෙන ගියොත් කණ්ණාඩියට වැටෙනදී අපි දකිනවා අපිට නුවණයි අපේ මූණ කණ්ණාඩියට වැටුණු නිසායි පේන්නේ කියලා. හැබැයි හිතට ඍජුව මූණේ සටහනක් ගන්න අහුවෙන්නේ නෑ නේද? නමුත් නුවණ තියනවා නේද? මූණ මෙතෙන්ට ගෙනාපු නිසායි වැටුනේ. ඒ වගේ මෙහෙම බලනකොට අද ඉඳන් එයා හුරු කරනවා. මට මේ පේනකොට ඇහැ රූපේ දෙක ඍජුව මට පේන්නේ නුවණයි. ඒ ඇහැ රූපය උපකාරයි ස්පර්ශයට ස්පර්ශය නිසා හිතට නාමකයන් ටිකක් යෙදුණුකම නිසායි මේ පෙනිලා තියෙන්නේ. මේ පේන්නේ. දැන් මෙයා අසුරු කරන්නේ මේ පේන සිද්ධිය රූපේ කොට නෙමෙයි මොකද්ද? වෙනදා අපි මේ පේන්නේ රූපේ කිව්වනේ. දැන් එයා දන්නවා රූපය ඍජුව හිතේ යෙදෙන්නේ නැහැ. චිත්ත විප්‍රයුක්තයි ඍජුව හිතේ ගැටෙන්නේ නැහැ. විසංසක්තයි ඇහැටයි රූපෙටයි යන්න පුළුවන් ලං වෙන්න පුළුවන් චක්කු විඥානයේ එතෙන්ට ගෙන්නන ස්පර්ශය ඇති කරනවා කියන තැනට විතරයි. එයාට දායකත්වයේ දාන්න පුළුවන් මේ මිත්‍ය ඔසවන්ත ඇහැ රුපියල් දෙන්න එක පැත්තකින් අල්ලලා චක්කු විඥානිනුත් එක පැත්තකින් අල්ලලා ඇස් ඉදිරියට ආපු රූපේ කොපියක් ඒ චක්කු විඥානෙම දා ගන්නවා. නාට්‍යම්බියගේ කරෙන් තියා ගන්නවා. එයත් අල්ලලා උසහවත් වෙලා අර මිත්‍ය වගේ දැන් පේනවා. අපිට ඇත්තටම පේන්නේ මෙහෙම. ඔගොල්ලෝ දන්නවද? ඔගොල්ලෝ දන්නවද? අපි ජීවත් වෙනවා කියලා කියන්නේ හැම වෙලෙම චිතක වේදනා සංඥා යෙදිච්ච පම. නැත්තම් අසඤ්ඤී. අසඤ්ඤී කියන්නේ සීමුර්චා වෙලා. චිතක වේදනා සංඥා යෙදුන්නේ නැත්තම් ජීවත් වෙනව නෙමෙයි. සීමුර්චා වෙලා. නැත්තම් අසඤ්ඤයි. එහෙනම් මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම පෙනෙනව ඇහෙනවා කියලා කොල්ල තියෙන මොකද සංඥාවක් දාගෙන ඉන්නේ සංඥාවකින් ඉන්නේ සංඤී සංඤී කියන්නේ ජීවත් වෙනවා සා ජීවත් වෙනකම තමයි සංඥා සාගතකම ලක්ෂණය ඕගොල්ලන්ගේ හිතට මොනවා හෝ සංඥාවක් යෙදුනේ නැත්තම් අපි ඔක්කොමලා එක්ක මැරිලා එක්ක අසඤ්ඤතලේ එක්ක මොකද විසඥ වෙලා. විසඥ වුණොත් මේ පංචායතන දන්නවද? නෑ. එහෙනම් සංඥාවක් තියෙනවා නම් විතරනම් මේ මේ අපි ඒ විසඥ වෙලා නැත්තේ. සංඥාවක් නැති වුණොත් විසඥ වෙලා නම් රූප තිබුණාට දැනගනද අපි? එහෙනම් රූප ඇතිකම, ශබ්ද ඇතිකම විසඥ නොවි ඉන්නවනම් අපි දන්නවා කියලා කියන්නේ මොකද්ද? සංඥා යෙදුණු කමින් නේද? මං කියන එක තේරෙනවද? එහෙනම් අපි ගනුදෙනු කරන්න හැසිරෙන්නේ රූපයකද? රූපේ උපකාරයෙන් ආව නාම ධර්ම ටිකක් එක්කද හිත ගනුදෙනු කරන්නේ? මම නැවත නැවත පැතිකඩවල වලින් මේ ටික පෙන්නවා. මෙන්න මේ ටික හොඳට ගන්න අර වගේම රසක් දිවට ගැටුණොත් දිවක් රසට ගැටුණොත් තාම රස දැනෙන්නේ නැහැ. මලමිණියක දිවට රස ටිකක් තිබ්බා වගේ. ඒ දෙන්න තියෙන තැනට ජීව විඥානය පැමිණෙනවා කියලා කියන්නේ ස්පර්ශය නිසා අර දිවට ගැටුණු රස බඳුම කෝපියක් දා ගන්නවා වේදනා සංඥා චේතනා කියන නාම කියන ටිකක් සිටේ යෙදෙනවා රස සංඥාවක් උපදිනවා පුතේ එතකොට රස දන්නවා අන්නේ රස දන්න කමට ඕගොල්ලෝ රස දන්න කමට මනෝවිඥානේ දැනෙනකොට අම්මෝ මේක තිත්තයි මේක පැණිරහයි මේක මාර කහට රහයි කියලා දැනෙන කමට කියනවා. දැන් ඕගොල්ලෝ දැනෙන කමට කියන්නේ මිසක කහට පැණි රස රූපයකට නෙමෙයි යද ඉඳලා රූපෙට එන්න පුළුවන්කම තිබ්බේ දිවටයි රසට එන්න පුළුවන්කම තිබ්බේ කොතෙන්ද යනකන්ද? ජීව සම්පස්සේ ගාවට එනකම් විතරයි. ආශ්‍රව කියලා කියන්නේ මාට පේන්නේ රූපේ මට ඇහෙන්නේ ශබ්දේ මට දැනෙන්නේ මේ රස කියන ටික තමයි දැන් ආශ්‍රව. ඒ ටික මතකෙදි නෑ නෑ. මට පෙවුනේ මෙහෙමනේ. එහෙම පේන්න දෙන්නේ කලුදෙන ඕක තමයි යුද්ධේ. කෙලෙස් යුද්ධේ. ඇහෙනකොටම අන්න බල්ලෙක් කෑගෙන සද්දය නෑ නෑ නෑ නෑ. අනිත් පැතර උදේ පෙන්වනවා. කන ශබ්දය තියෙන තැනට හිත යොමු කළා කොපියක් දාගෙන ඇහෙනකම හදාගෙන ඒ ඇහෙනකමටයි මම මේ කළේ. දෙන්නේ කනයි ශබ්දයේ පැත්තට යන්නේ. දෙන්නේ මනෝ විඥාණයට කනයි ශබ්දය ඇසුරු වෙන්න. විඥාන ටිකියක් වෙන්න දෙන්නේම නැහැ. විඥාණයට අහු වෙන්නේම නැහැ. එතකොට එහෙම එකක් නැහැ. ආලෝක නිමිත්ත, විත්‍ය හෝ ජලය හෝ පොළේ හෝ නොපිහිටියොත් දකින්න විස්තරයක් තියා දන්නේවත් නැහැ. එහෙනම් විඥාණයට නොපිහිටියොත් විස්තරයක් තබා දකින්නේවත් දකින්නවා කියන තැනින්ද ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයෙන්ම අතහැරෙන්න ඕනේ. එහෙම එකක් නෑ යාගේ ලෝකේ. කයට පොට්ටබ්බේ ගැටෙනවා, කයට වස්තුවක් ගැටෙනවා, වස්තුවක් කයට ගැටෙනවා. ගැටෙන තැනට කාය විඥානය යොමු කළාම ස්පර්ශය කයයි පොට්ටබ්බයයි Tamange දායකත්වයක් නිසා වේදනා සංඥා චේතනා කියන ටිකක් කාය විඥානයට දා ගන්නවා. එතකොට දැනෙනවා අපිට සීතල බව උෂ්ණ බව, මෘදු බව, මොළොක් බව, ඒ දැනෙන වේදනාව විඳිනවා. ඒ Tamanට දැනෙන කම විඳිනවා. එතකොට අනේ මේ මෙට්ටි හරි මෘදුයි නෑ නෑ මෙට්ටි මෘදුයි නෙමෙයි. මේ ස්පර්ශය නිසා දැනෙන කමට මෘදුයි කියලා කිව්වොත්. දැනෙන කමට මෘදුයි කියලා කිව්වොත්. මනසින් යමක් සී කරනවා. මනසින් ධර්මාරමණයෙන් සිහි කරනවා. ඒ මනසින් ධර්මාරමණයෙන් සිහි කරන තැනට මනෝ විඥානය පමුණවලා මනසයි මනෝ විඥානයේ ධර්මාරමණයේ gati ටික ඔක්කොම ඔසවලා මනෝ විඥාන දාගන්න කොපිය. දාගන්න කොපිය. එතකොට gedara මතක් වුණා වගේ තැනකින් අපිට නෑ නෑ නෑ. ස්පර්ශය නිසා මේ සිහි කරන කම ඇති වුණා. මනෝ ස්පර්ශය නැති වෙනකොට ඒ ධම්මායතන හේතුන මනෝ ස්පර්ශයට මනෝ ස්පර්ශය නිසා ඒ ධම්මායතනයේ බඳුම හැඩ සටහනක් හිතට ගැටුණු නිසා අම්මා මතක් වුණා පුතා මතක් වුණා දුව මතක් වුණා කියලා මේ මනෝ ස්පර්ශය නිසා නාම ධර්ම ටිකක් යෙදිච්ච කම නේද සිහි වෙනවා කියන්නේ. ඒ සිහි වෙන එකට නේද මම ගෙදර මතක් වුණා දුව මතක් වුණා පුතා මතක් වුණා කියලා කිව්වේ. දෙන්නේ ධම්මායතනයේ පැත්තට යන්නේ. ධම්මායතනෙට ගියොත් ඕගොල්ලන්ගේ හිත නැමෙනවා බහැර ඉන්න කෙනෙක් සියුනේ කියලා. ධම්මායතනෙට ධම්මායතන උපකාරය මනෝ ස්පර්ශ මනෝ ස්පර්ශය නිසා හිතේ යෙදුණු දේ හිතෙන් උපද්දපු දේ මේ දැනුනේ කියලා පෙන්වනවා. මෙන්න මේ ටික පුළුවන් නම් හිත සබඳ දැන් ඔබට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්වත් බලන්න රූපයක් හම්බ වෙන්න බෑ හැබැයි න්‍යාය වරද්දන්ට නම් එපා මේකට ඔක්කොම හිතේනේ කියලා ගන්න එපා. ස්පර්ශයක් නොඋනේ නම් නාම කියලා කොටසක් නැහැ. නාම නොඋනේ නම් දකින්නවා කියන සිද්ධියක් නැහැ. ඔක්කොම හිතේ කියනවා නෙමෙයි. මනෝවිඥාණයට මනෝවිඥාණයට විපාක ස්කන්ධ ටික හසු වෙන්න නොදී විපාකයේ කර්මයක් බවට පත් වෙන්න නොදී විපාකේ විපාකෙන් අවසන් කරන්න උපායක් මේ මනෝවිඥාණයට ඇහැ රූප චක්කු විඥානේ අහු වුණොත් ඒ නිමිති අයින් කරන්න බෑ තණ්හාව උපදින්න පවතින්න පුළුවන් ඒවැ ඒවැ තණ්හාව උපදින්න පවතින්න බැරි කරන්න යෝනේ ඒවා ලෝකේ ප්‍රියයි මధుරයි මනෝ විඥාණයට ඇහැ රූප චක්කු විඥාණය අහුනොත් තණ්හාව උපදිනවා. ඒ තණ්හාව කාම භූමියටම ගෙනත් දෙනවා. එහෙනම් තණ්හාව අහුවෙනව අහුවෙන්ද හේතුව වතුරු කරන විඥාණයට අහුවෙන්න දෙන්නේම නැහැ. එතකොට කාම භූමිය දක්වා විඥාණයට එන්න බෑ. විඥාණයට එන්න බෑ කාම භූමියට. අපි පින්වත් මහත්වරනේ මම හැමදාම තැන් තැන් වලින් කියලා තියෙනවා. හැබැයි මම මේ අද කතා කරන ටික වෙනදට වඩා මම මේක ඔයගලන්ට ඉලක්ක කළාම කියන මෙතෙන්ට හිත තබන්න. එහෙම වුණොතුනේ ඔයගොල්ලෝ කාම භවයෙන් මිදෙන්නේ. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්ද හරි තියෙන්නේ රූපය කියලා ඉන්න තාක් අපි ලෝකෙ මිදෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවද ලෝකෝත්තර මාර්ගයට රූපය අහුවෙන්න බෑ. අන්ත අහුවෙන්නම බෑ. ඒ අන්තවලින් මිදුනේ මෙන්න මේ විදිහට. ඒ නිසා මම අද මේ වෙලාවේදී මේ දේශනාව නතර කරනවා. මේ පිළිබඳ අවශ්‍ය වුණොත් අපි කරුණු කාරණා කතා කරමු ධර්ම සාකච්ඡාවේදී පුළුවන්කම තිබුණා මම ඒකට සම්බන්ධ වෙන්නම්. මෙන්න මෙතන මම හිතනවා වටිනවා දැනට නාම රූප දෙකෙන්ම අවුනෝ විඥාන මජ්ජකෙන් තැනක හිත තබා ගන්න ඕනේ. හැබැයි ඒක කරන්න පුළුවන් රහතන් වහන්සේට විතරයි. නමුත් ඔගොල්ලෝ උත්සාහවත් වෙන්න දැනට ඔගොල්ලෝ දැනට පේන්නේ නාම කියන තැනකට ඔගොල්ලන්පත් වෙයි. නමුත් අර උපමා උපමේය සංසන්දනය කළා සිහි කළා ඇත්තටම එහෙනම් රූපය හම්බෙලා නැහැ පේන සිද්ධියකට. රූපේ උපකාරයි. යන්න හිතේ නෙමෙයි. රූපේ උපකාරයි ස්පර්ශයට. එහෙනම් රූපය අවශ්‍ය නැතුව නෙමෙයි ඕනේ. හැබැයි ඍජුව හම්බ වෙන්නේ නැහැ කියන එකකින් රූපේ නැහැ කියන එක නෙමෙයි. රූපය ඍජුව හිත එක යෙදෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියන සිද්ධියයි කියන්නේ. රූපේ අවශ්‍ය නැහැ ඔක්කොම හිතේ කියන එකයි. රූපයේ යෙදින්නේ මෙතෙන්ට විතරයි මෙහෙමයි තේන්නේ කියන සිද්ධිය වෙනස්. අඩුපාඩු වැරදි හොයනකොට කෙනෙක් අසත්පුරුෂ ඇසුරෙන් ගන්නකොට සමහර විටක මේක ගන්නේ හාමුදුරුවෝ රූපේ ඇත්තෙම නෑ කිව්වා ඔක්කොම හිතේ කිව්වා කියයි. නමුත් හොඳට මතක තබා ගන්න රූපය හම්බ වෙනවාමයි කියන තැනක ඉඳගෙන කවදාවත් රූපෙ මිදෙන්න බෑ. රූපේ හම්බ වෙලා ඇල්ල බඳලා දුක් විඳින ලෝකයක් තුල අපිට රූපෙ මිදෙන්න තමයි මේ ඇත්ත ඇති හිතේ බලන්න කියන්නේ. සත්‍ය අවබෝධය කරන්න කියන්නේ ඇයි? ඇත්ත දකින්නකොට ඒ දෙයින් මිදෙනවා. මිදෙන්නේ ඒකට කරන්න තියෙන වෙන මොකුත් නෙවෙයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට වෙන මොකුත් නෙවෙයි කරන්න තියෙන උදය. පේන්නේ කොහොමද කියන එක බලන එකට තමයි උදය කියලා කිව්වේ. එහෙම පේන දෙයටයි ගමකට පෙරුවේ. බෑ බැලුවා ඒ පේන දේ නැති වෙනවා. ඇහෙන්නේ කොහොමද කියන එක ඇති වෙන හැටි තමයි බලන එක තමයි උදේ කියලා කිව්වේ. ඇහෙනකම ඇති වෙන්නේ කොහොමද? එහෙම ඇති වෙච්ච එකටයි අපි හිතින් කින් කියන්නේ. බල්ලෙක් කෑ ගහනවා, වාහනයක් එනවා, ළමයෙක් කඩනවා කිව්ව මට ඇහෙන එකට. ඇහෙන්න හේතු වුණා කනයි ශබ්දයේ දෙක ස්පර්ශයට ස්පර්ශ නිසා නාම ධර්මයේදීලා ඇහුණා. ඇහෙන එකට මම මෙහෙම කියනවා. එදා ඉඳන් මේ මම කියන්නේ බල්ලෙක් කෑ ගැහුවා ළමයෙක් අඬනවා කියලා එහෙම කනටවත් ශබ්දයටවත් නෙමෙයි. ඒ නිසා ස්පර්ශයෙන් ඇහුණු කමටයි අර නාම ධර්මත් එක ගන්න. කියලා එහෙම ගන්නවා. අන්න එහෙම උදේවැයේ බලන එකට ඇත්ත ඇති හැටි බලන එකට උදේවැය බලනවා. අන්න එච්චරයි කරන්න ඕනේ. අපි රූපෙන් මිදෙනවා. විඥාන ත්‍රිත්‍ය. ඒ විඥාන ත්‍රිත්‍ය අතහැරෙනවා. ඉතින් මෙන්න මේ ටික හොඳට ගන්න හැම දිනාටම මම හිතනවා කාම භූමිය මිදෙන්න වෙන්න මොකුත් නෙමෙයි. මේ පේන්නේ රූපේ කියලා දැක්කහම තමයි දුව පුතා අම්මා තාත්තා රන් රිදී මුතුමැණික් කියලා දෙවනුට වටිනාකම මත් යට කරගෙන එන්නේ. එහෙම වටිනාකමට තියා රූපයක් කියන පැත්තටවත් යන්න හිත හදන්නේ ඕගොල්ලන්ගේ ඔය ගෙවල් දොරවල් ඉඩකඩන් ජීවිතයේ තියෙන ආශාව ගෙවෙන්නේ ඕගොල්ලෝ දන්නේ නැතුව. කිසිදු වෙහසක් නැතුව. අපහසුාවක් නැතුව. ඒ හින්දා හිත තබන්න මම හිතනවා තේරුම් ගන්න පුළුවන්කම ඇති කියලා. ඉතින් හැම දිනාම අද දවසේදී මම මේ ටික ගත්තේ ඇත්තටම භාවනා කරන එකමයි මේ අද දවසේදී ඉඩ ලැබෙන හැම වෙලාවකම භාවනා කරනකොට මේ ටික පුරුදු කරන්න යමක් දිහා වමනාවෙම බලලා මම බැලුවා කියන්නේම ඇහත් රුපියල් දෙක තියෙන තැනට හිත යොමු කරනකොට ස්පර්ශය නිසා වේදනා සංඥා යෙදුණුකම නේද ඒ පේන දෙයට නේද මම මේ මල් පෝච්චියක් ලයිට් කණුවක් පුටුව මේසෙ කියලා හිතුවේ මම වෙන දිහා වෙන පැත්තකට ඇහැ හරවපු ගමන් අර ස්පර්ශයේ බිඳුනහම පෙනෙනකම නැති වෙලා. එතකොට මං හිතපු කමත් ඇති වෙනවා. ඒ වෙන දෙයක් බැලුවා කියන්නේම ඇහැයි වෙන රූපයයි ගැටුණු තැනකට මම හිත යොමු කළා. එතකොට මේ කරුණ තුන සම්පූර්ණ වෙලා නිසා දැන් වෙන සටහනක් වෙනේ මට. දැන් මේ පේන දෙයට මම හිතනවා කියනවා කරනවා. ඒ ඇහත් රුපියල් දෙක උපකාර ස්පර්ශයට ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා යෙදිලා එහෙම පෙවුණු දෙයටයි මම හිතන්නේ කියන්නේ කරන්නේ කියලා පෙනෙනකොට හිතාමතාම පෙනෙනකම උපද්දලා පෙනෙන දෙයට හිතන්නේ ඇහෙනකොට වෙනද වගේ අන්න වාහන සද්දේ කියලා පාහිරට යන්න දෙන්නේ නැතුව කනත් සබ්දයක් දෙන්න උපකාරයි හිත උපදින්න කොපියක් දාගත්ත ඇහෙනවා දැන් ඒකට වාහන සබ්ද කිව්වා කියලා ටික ටික පෙන්වන්න. ඒ කාන්තෙන් ඔබට ඔබ මං කියන ටික අද තේරුම් ඔබ ගෙදර යන්නේ වෙනද රූපයක ගනුදෙනු කරපු කාම භූමියේ ඉන්න කෙනාට වඩා කාම භූමියේ මිදෙන ලෝකෙ මිදෙන නිවන එක කොටසක් ගැන දැනගෙන නිවන් දකින්න මාර්ගය විඥාන තිතිය අතහරින්න මෙන්න මෙහෙම හිත තබන්න ඕනේ කියන නුවණක් ඇතුව. ඒ කියන්නේ ඒ කියන්නේ යටත් පිළිසෙන් සද්ධානුසාරී ධම්මානුසාරීවත් වෙලා මට තාම බෑ රූපෙමයි කියලා හම්බ වෙන්නේ. පේන්නේ හැබැයි ඇත්ත තමයි මෙහෙම එකක් තියෙනවා වගේ මම රූපේන්නේ රූපේ ඇහෙන්නේ ශබ්දයේ කිව්වට මෙහෙම එකක් තියෙනවා වගේ කියලා අනුමාන නුවණක් ඇතුව යනවා සද්දානුසාරි ධම්මානුසාරි. ඊට අනුව හොර කනවා ඉඩ ලැබෙන හැම වෙලාවක මුස්සාවක් වෙන හිත හසුරවන්න. හිත වැඩවඩ යෝනිසෝ මනසිකාර්ය කරන අහකට නොබෝ දවසක් යනවා මොන තරම් ඇත්තද කියලා පේන්නේ නැහැ. හරි. හොඳයි එහෙනම් අද දවසේදී මේ අහගත්ත විදිහට හිත මෙහෙवला දවස පුරාවටම මේ පෙන්නපු දර්ශනය ටික ටික හරි ඒ හිතට නගා ගන්න අවබෝධ කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා මේ දේශනාව ඔබ සිද්ධාන්ත මේ දුක්සාගත සසරෙන් එතර වීම පිණිසම හේතු වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම අද මේ දේශනාව තුළින් ජනිත වෙන සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් ඔබ අපෝ සියලු දෙනා මත ආරක්ෂා කරන ශාසන මාමක සම්මාදිට්ඨි සියලු දෙවියෝද මේ අරණ්‍ය විහාරස්ථාන වලට අධිප්‍රවේහිතු ඒ වගේම පින්වත් ඔබ සියලු දෙනා දිෂ්ඨකාරක වූ සියලු දෙවියන්ද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න දිව්‍යපතන බෝධිකින් උතුම් නිවන සංසෙත්වා දෙවියන්ගේ පිහිට ආරක්ෂාවද පින් උතුම් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්ට. ඒ වගේම මේ ධර්මයේ ටික ටික හරි ජීවිතය කරගෙන ඉමක් කොනක් පරක් තෙරක් නැති මේ ලෝකයේ තුල විඥානයේ මේ නාම රූප දෙකේ බැඳිලා මිදී ගන්න බැරුව දුක උපදවාගෙන ඒ දුකේ ඇලිලා බැඳිලා දුක් වෙනකොට කොහොම හරි ටිකෙන් ටික ටිකෙන් ටික නිබර කළා මේ දුක්සහගත සසර කතර ගෙවා ගන්න අපිට මඟ පෙන්වන්නේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය නිසායි එයිලා විශේෂයෙන්ම අපේ පින්වත් නන්දරත්න ස්වාමීන් වහන්සේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්තයක්ම ලංකා වාසී ලෝක වාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය ලැබෙනවා ඒ විතරක් නෙමෙයි මේ දක්වාම ශාසනයේ දා මහා සරියුත් මහරහතන් වහන්සේලාදී උත්තරමයෙන් පටන් ගත්ත මේ කලන වැටේ මැද එක දෙකක් හෝ පුරුකක් අතහැරුණා නම් අපිට මේ ධර්මය අද නැහැ. ඉතින් ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට අපවත් වේවදාලෝ මහ සංඝරත්නයට සියලුම ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ජීවිතය සුව සම්පත්තිය සැලසේවා. ප්‍රාඥී බෝධිගේ මුතුන් වෙන සම්සෙන්ට මේ කුසල් මහා සංඝරත්නයේ හේතු පාරමී වේවා කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු ලෝකයේ දුක ලෝකයේ දුක නිවාලන මේ උතුම් සද්ධර්ම පරයය උදෙසා කරන මේ දේශනාවට බොහෝම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ සපයනවා ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සනත් පිරිස් මහත්මයා චන්ද්‍රාණ පිරිස් මහත්මිය ඉතින් ඒ විදිහට මේ සද්ධර්ම දේශනාව සඳහා සත්භාවයෙන් අනුග්‍රහය දක්වා සත් ප්‍රාර්ථනාවක් කරනවා මේ ධර්ම දානමය කුසලෙන් ජනිත වෙච්ච කුසල බලයෙන් වින්දියා දුවට දැරන් පුතුට දිනේෂ් බෑනාට සයසා මිනිපිරියට මයාලා මිනිපිරියට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායසුව සම්පත්තිය සැලසෙත්වා කියලා ඒ වගේම අපිට ආශිර්වාද කරනවා ඒ වගේම ඒ පින්වත් පීරිස් දුවලගේ නමින් සිකාල යාත්‍රා කළා වූ මියගේ ඥාතින් සිහිපත් කරනවා LWH පීරිස් මිය පරලෝකයේ පීරිස් මහතාට ඒ වගේම ලීලාවති පීරිස් මහත්මිය ඒ වගේම PH පීරිස් සිල්වා පාසක මහත්මයාට ඒ වගේම කේටි ශ්‍රියාවති මහත්මිය ඇතුළු මේ පීරිස් දෙපළගේ වර්ග પરම්පරාගත නියගිය ඥාතින් සිහිපත් කරනවා ඒ වගේම මේ සද්ධර්මය ශ්‍රවණය කරන පින්වත් සිවිදනාගේ නියගේ ඥාතින්ද සිහිපත් කරනවා අපවත් යෝදාලෝ ගුරුදේව උත්තමයන් වහන්සේලා ආදී සංඝ පීඨ මහන්සලා ජීවත් කරනවා මේ දේශනාව තුළින් දැන්වෙච්ච සියලුම කුසල ධර්මයන් ඒ පින්වත් සිවිදනාට අනුමෝදන් වෙත්වා ඒ අය මේ පින් අනුමෝදන්ව කල්යාණ මිත්‍රය ඇසුර ලැබ උතුම් වූ නිවන් නිවන් සුවය සාක්ෂාත් කරගෙන සසර දුක අවසන් කරගනිත්වා කියලා අපි ඥාතින්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්ම බලයෙන් ඒ සනත් පීරිස් මහත්මයාට චන්දානී පීරිස් මහත්මියට ඒ දුව දරුවන්ට බෑනන්ට මිනිපිරියන්ට ආදී සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළව පින්වත් ඔබ සියලු දෙනාට ඔබ අප සියලු දෙනාට මේ සත්‍යාවට දායක වෙන සියලුම දෙනාට මේ කුසල බලයෙන් අපි දෙනාට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝකයක් නැති සදාකාලික සැපැති සාන්ත සුඛ උතුම් වජරාමර නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කරගන්නට මෙම කුසල ලබාපු සිල් දනාට උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වෙත්වා කියලා පින් අනුමෝදන් අනුමෝදන් වෙමු සාදු සාදු සාදු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි